ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා වාරය ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ විඤ්ඤාතා විඤ්ඤාතබ්බං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති ඉති කෝ භික්ඛවේ තථාගතෝ දිට්ඨ සුතමුත විඤ්ඤාතේසු ධම්මේසු තාදී ඒව තාදී තස්මාචපන තාදිම්මා අඤ්ඤා තාදී උත්තරිතරෝ වා පනීතතරෝ වා නත්ථි इति වදාමි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ වැඩමුළුවේ හතරවෙනි දේශනාවයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ අද සම්මත වර්ෂයෙන් ජූනි මාසයේ 25 වෙනිදා ඉතින් අපි මේ පටන් ගත වැඩමුළුවේ වැඩ මුළුවේ භාවනා වැඩමුළුවේ එදා පටන් අද දක්වාම මේ කාලකාරාම සූත්‍රය කියන සර්වචන්නාංශ විසින් දේශනා කරන ඉච්ච ශූන්‍යතා පරිසංයුක්ත පටන දේශනාවක් තමයි මුලින් තියාගත්තේ. ඒ සූත්‍රයේ ක්‍රමයෙන් ඒ සර්ණ්‍යතා භූමිය ක්ෂීනාශ්‍රව භූමිය මේ වගේම සත්‍ය භූමිය ඊගාවට මේ తాදී භූමිය දක්වා ක්‍රමයෙන් ਸਰවචනාංශේ පෘථග්ජනයන් සමග sannivedanī කිරීමේදී ගත හැකි පෙන්වා දිය හැකි ක්‍රම හතරක් මේ දක්වා පෙන්ලා තියෙනවා මේ නිසා වෙන්න ඇති මේක අංගුත්තර චතුක්ක නිපාතේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් මේ తాදී ගුණය පිළිබඳව අපි පසුගිය දේශනාවෙත් අ තන්තුම්නි දේශනාවෙත් සඳහන් කරන්න යෙදුනා. ඒක හුවා දක්වන pāli වාග්මාලාවක් තමයි අද දවසේ ධර්ම දේශනාවට ඉදිරිපත් කරගත්තේ විඤ්ඤාතා විඤ්ඤාතබ්බන්න මඤ්ඤති. Tamanට හිතට යමක් දැනුණා නම් ඉතින් යමක් <coughs> වෙන්කොට හඳුනාගත්තා නම් ඒක ඊට වැඩිය ආයේකේ හඳුනාගත යුතු යමක් ඒ Tamanට වැටහෙන ප්‍රදේශයට එහා වෙන වැටහෙන යමක් පිළිබඳව සරුවචන් වහන්සේ කිසියම් මඤ්ඤණා කරන්නේ නැත්නම් මේයි. Taman වෙන්කොට හඳුනාගත්ත දේ පිළිබඳව දිගින් දිගටම දිගින් දිගටම කල්පනා කිරීමක් නැහැ හිතාගත් තේරුම් ගත්ත දේ වෙන්කට හඳුනාගත්තේ එච්චරයි. ඒක මතින් තවදුරටත් ප්‍රපංච කිරීමක් තණ්හා දුට්ටි මාන සහිතව හිතින් කල්පනා කිරීමක් නැතිකම අවිඥාතං වඤ්ඤති ඒ කියන්නේ මම මේක <clears throat> වෙන්කොට හඳුනගත්තේ නෑ කියලා නිකන් හිතට හංගා ගන්න හදන්නෙත් නෑ මේක හිතේ වෙන් කළ හඳුනගත්ත බව දන්නවා නමුත් ඒක පිළිබඳව ඒක හොඳයි නරකයි වශයෙන් හෝ මේක මගේ උඹේ කියන වශයෙන් හෝ ඒක පිළිබඳව තණ්හාමාන දිටි කරන්නේත් නැහැ. විඤ්ඤාතබ්බං නමඤ්ඤති. මේක අනිවාර්යයෙන්ම සිළු දෙනා විසින් දත යුතු. නැත්නම් අනුන් නොදැන මං විතරක් දැනගත්ත මං විතරයි ශ්‍රේෂ්ඨ කියන හැඟීම සර්වචනස්ත්‍රෙන්නෙත් නැහැ. නැත්නම් ඒ තථාගතයන් වහන්සේට එන්නෙත් නැහැ. ඒකට විඤ්ඤාතාරං නමඤ්ඤති. එහෙම දැක්ක මමෙක් වෙන්කොට හඳුනාගත්ත මමෙක් නැත්නම් මේ විඥාණයට අයිතිවාසිකම් කියන මමෙක් පිළිබඳව වඤ්ඤාණා කිරීමකුත් නැහැ. අනේ ඒ ගතිය තමයි ඒකට තමයි මේ තාදී ගතිය කියලා ඒ නොසලෙන බවක් නොසලෙන ගතියක් සරුවචනාංශ මෙතෙන්දී හඳුලා දෙන්නේ. එතකොට අපි එදා තේරුම් අරගත්තා මේ වගේ දෙයක් අපි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතිය ලාභ පාඩු සැප දුක කීර්ති ප්‍රශංසා යස ආයස කියන ඒ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතියකුත් නොසලෙන ගතියක් විදිහට පෙන්වනවා. මෙතන පෙන්වන්නේ ඉතිකෝ භික්කවේ තථාගතෝ ditta suta muta විඤ්ඤාතේසු ධම්මේසු තාදී ඒව තාදී. එහෙන් දකින දේවල් කනින් අහන දේවල් දිව නාසය දිව ඇඟ කියන මේ වගේ විඳින දේවල් සහ හිතින් හිතා ගන්නා දේවල් පිළිබඳව මෙන්න මේ වගේ නොසැලෙන ගුණයක් <coughs> සරුවචන් වහන්සේට තියෙනවා නැත්නම් චීනාශ්‍රවෙන් වහන්සේට තියෙනවා අන්න ඒක තමයි මේ දන්නේ ඒක ඒ தත්තර තාම අපු නැති කෙනෙකුට මතු කරලා දෙන්න හදන ගතිය මොකද යම් කිසි කෙනෙක් තුල යම් ආකාරයක තණ්හාවක් හෝ මාන්නයක් හෝ ditthියක් තියෙනවනම් එහෙම නැත්නම් ප්‍රපංච ධර්ම තියෙනවනම් මඤ්ඤණා කරන ගතිය තියෙනවනම් එයා ඒ දැකපු දේ පිළිබඳව ඒක මම කියා ගැනීමක් මගේ කියා ගැනීමක් මගේ ආත්මය කියා ගන්න හදනවා වෙන විදිහකට කියනවනම් ඒ දකින්න දේවල් සියල්ල අතුරෙහි යමක් පිළිබඳව සුවිශේෂීව හිතනවනම් ඒ හිතන්නේ අනික් දේව අතහරින්නේ මේක සුවිශේෂී කරලා හිතන්නේ ඒකට ඇති තණ්හාව නිසායි. ඒක පිළිබඳව ඇති මාන්නය නිසායි ඒක පිළිබඳව ඇති දික්ඨිය මමයි කියන ගතිය නිසායි. එහෙම නැත්නම් බැලූ දේවල් සියල්ල කෙරේ සමසිත තියෙන්න ඕන. සමසිත නොපවත්වා බැලූ දේවල් වලින් යමක් වෙන්කොට හඳුනාගෙන ඒක පිළිබඳව සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් දිනීමක් වශයෙන් හෝ පරාදයක් වශයෙන් අපි නැවත නැවත කල්පනා කරනවා නම් ඒ කල්පනාවට හේතුව දැකපු දෙයටත් වඩා දැකපු දෙය කෙරෙහි Tamange තිබුණු තණ්හාව Taman ඒදක් ඒ කෙරෙහි ආරෝපණය කරන ලද මාන්නේ ආරෝපණය කරන ලද මම ආයනේ නිසා බැලුව දේවල් අතරින් එකත් එකක් අල්ලාගෙන ඒක පිළිබඳව නිතර හිත පැහැවනවා හිත දුක් ගන්නවා අපි කන්නාඩීකින් මුණ බලනකොට අපි දන්නවා එතන තියෙන්නේ පිළිඹුවක් කියලා මේ මිනිහෙක් ඇතුලේ නෑ. ඒ පිළිඹුවක් තියෙන්නේ. ඉතින් ඒ පිළිඹුව කන්නාඩී යහ පැත්ත මෙහා පැත්ත හරවනකොට වෙනස් වෙනවා. ඒක ඒක බැලුවේ නැත්නම් ඒකේ ඇත්තෙත් නෑ කියලා. නමුත් ඊට වැඩිය වෙනස් රිලෙව කන්නාඩියක් ගත්තාම රිලෙව කන්නාඩියක් ගත්තාම ඌ දකින්නේ මේ පේන දෙයට වැඩි මොනවද ඇතුලේ ඉන්න රිලෙවෙක් ඉන්නවමයි කියලා. ඒක දැඩි කොට ගැනීම නිසා ඌ ඒ රිලවත් එක්ක පිරිමිසතා පිරිමිසතත් එක්ක සාමාන්‍ය රැළේ ඉනකොට රණ්ඩුවෙන් දබරෙමයි ජීවත් වෙන්නේ. ඒ නිසා රිලෙවෙක් ගන්න හැටි බැලුවත් වෙන්නේ රිලෙවෙක්ම තමයි. ඉතින් ඒ රිලව අර රිලවත් එක්ක නිවා ගන්න. දවස පුරාවට කන්න බොන්න යන්නෙත් නැතුව අර කන්නාඩියේ ඉන්නේ රිලවත් එක්ක ඒ කරන නාඩගම දිහා බලනකොට අර මිනිස්සෙක් එක දිහා බලනකොටයි ඒ වගේම රිලෙව් එකේක දිහා බලනකොටයි තියෙන වෙනස තමයි මනුස්සයා ඒක දන්නවා මේක මේ පිළිඹුවක් කියලා. නමුත් රිලවා ඒක නිට්ටයයි, ඒක සුඛයි, ඒක ස්ථිරව තියෙනවා. මේක මරන්න ඕන, මේක විනාශ කරන්න ඕන කියලා. ඉතින් දිගින් දිගට දිගින් දිගට ඒකත් එක්ක මේ පටලවෙන පටලවිල්ල නිදර්ශනයක් වශයෙන් ගත්තොත් සර්වචනාංශේ සඳහන් කරනවා මේ රිලෙවෙක් කන්නාඩිය බලපුවාම තව තව බලන්න හිතෙනවා. දිත්තං දට්ඨබ්බං නමඤ්ඤති. දැකූ දෙහි තව දෙයක් නැහැ කියලා හිතන්නේ අතාරින්න හිතන්නේ ඒක තව තවත් දිගට ඒ දැකපු දේ එලවෙලව යනවා. ඒ මඤ්ඤණා කරන්නෙම උගේ නොදැනුවත්කම නිසායි උගේ මැනීම නිසායි තව රෙගලෙවෙකට ඒ තලයේ ඉඳ දෙන්න අකමැත්ත නිසායි එහෙම නැත්නම් තමන්ගේ තියෙන ඒ අනික් අයට වැඩි ලොක් කරලා සලකන ගතිය තියෙන තෘෂ්ණාව නිසායි. ඒ වගේම ඒ දකින්න දේ මිනිස්සුෙකුට නම් හිතන්න පුළුවන් මේක පිළිඹුවක්. ඒක නිසා මේක දැක්කට ඔච්චර gadu ගන්න දෙයක් නෑ ඔච්චර සැලෙන දෙයක් නෑ නමුත් රිලවට කවදාකවත් ඒක දැක්කට නොදැක්කාසේ ඉඳීමක් කවදාකවත් කරන්න බෑ ඒක නිසා එයා ඒ නොදැක්කා වගේ නෙමෙයි දැක්කට පස්සේ අනිවාර්යයෙන්ම කිපෙන ගතියක් තියෙනවා. ඒ වගේම නැවත නැවතත් ඒක බල බලා ඒකත් එක්ක ගැටෙන ගතිය රිලවට තිබුණට සාමාන්‍ය මිනිසෙකුට දන්නව ඕක එලව එලව ඔකට නිවන්න දෙයක් ඒක බැදී යුතු යමක් ඇත්තේ නෑ ඒ වගේම බලන්නෙක් දකින්නෙත් නැති එක තමයි ඉතින් සාමාන්‍ය මිනිසෙක් සහ ඒ තාදී ගුණයේ තියෙන එහෙම නැත්නම් ශීනාශ්‍රෝ කෙනෙක් අතර ඇති සම්බන්ධතාවය ඒ නිසා නිත්‍ය සංඥාවෙන් ඒ දකින්න පිළිරුව ඒ දකින්න පිළිඹුව සංඥාව ගත්තොත් අර වගේ ගැටමක් ඇති කර ගන්නවා මේකේ අනිච්ච සංඥාවෙන් බැලුවොත් ඒකෙන් යම් කිසි ගැලවුමක් යම් කිසි වෙන්වීමක් ලබන්න පුළුවන් ඒ නිසා චිත්ත පීඩ අඩු වෙනවා ඒ නිසා ගන්න තියෙන වෙහෙස අඩු වෙනවා ඒ වගේ තමයි අහන දේවල් වලිමුත් අපිට ගොඩාක් දේවල් දවසක් තිස්සේ ඇහෙනවා. නමුත් අට හෙට වෙනකොට පැය 24ක් යනකොට ඉතාම සුළු ටිකයි අපි ඒ වෙන් කරගන්නේ. ඒ වෙන් කරගන්න ටික ඒ පුද්ගලගේ තණ්හාව හැටියට තමයි තෝරගන්නේ. ඒ පුද්ගලගේ මාන්න හැටියට තමයි තෝරගන්නේ. ඒ පුද්ගලගේ දිට්ඨිය හැටියට තමයි තෝරගන්නේ. ඉතින් ඒකට අර බණ කියන හාමුදුර කෙනෙක් කියනවා සමහරලාට බණ අහගෙන හිටියට ඒව මතක හිටින්නේ නැහැ කියලා ඒ උපාතකම්මලා හරියට චෝදනා කරනවලු. කොච්චර බණ ඇහුවත් මේ මතකෙ හිටිනේ නමුත් අල්ලපු gedර උන්ද බැන්නොත් එහෙම වචනයක් වචනයක් පාසා කට උල් කරපු හැටි කියපු හැටි ඔක්කොම මතකෙ හිටිනවා. ඒ මොකද ඒකත් එක්ක තියෙන ගැටුම බොහොම විචිත්‍රයි. ඒ නිසා බනිනවා සහ බන කියනවා දෙක අතර මහ විශාල වෙනසක් තියෙනවා. ඒ ඒ වෙනස තමන් ළඟ තියෙන කෙලස් ප්‍රමාණය මිස ඒ කියන දේවල් වල නෙමෙයි. දැන් සරුවච්චන් වහන්සේට බැන්නයි කියලා සරුවචනසේ සඳහන් කළා තියෙනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනානෝච පරන්දහෙය පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කියන පුතෙයියුම් පස්සා කියලා. සරුවචනසේ උදීනි නුවර ඉන්න වෙලාවේදී මාගන්දී බිසව ත්‍රස්තවාදීන් දෙවතන් කුලි හේවයන්ට සල්ලි දෙවලා පින්නපත් යන හාමුදුරන්ට බන්න ඕනවා. බොහොම අසභ්‍ය විදිහට බයිනවා. ඉතින් ඒ නිසා සංඝයා වහන්සේලා හරිය පැකිලෙනවා මේ පින්නපත් යන්න. පස්සේ ඉතින් සරුවචන වහන්සේ බයින පස්සේ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා සරුවචන වහන්සේට කියනවා මේ ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ අපි වෙන නගරයකට යමු කියලා. සරුවචන සේන මොකදයි කියලා. ඒතර කියනවා මේ මිනිස්සුන්ට මිනිස්සු මේ සංඝයාටත් බයිනවා සාතුන් වහන්සේලාත් බයිනවා. ඉතින් ඒක හොඳ නෑ. ඒකෝට ඉතින් පින්නපත යන්න බෑනේ ඒක නිසයි කියලා. ඉතින් සරුවච්චන් වහන්සේ මේ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනෝ ප්‍රශ්නේ මතුවෙච්ච තැනම ඉවර වෙන්න ඕනේ. අපි එතන ගියට පස්සේ එතෙන් බැන්නා මොකද කරන්නේ? ඒ නිසා මෙතන ඉමු. ඉතින් දවස් හතක් යනකොට ඒ බැනුම නතර වුණයි කියලා තියෙනවා. ඒකෙදී සරුවචනාංශයේ ආනන්ද හාමුදුරන්ට දෙන උපහැරණේ තමයි ආදර්ශය තමයි ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. අපි ගමේ හිටියත් පින්න පාතේ අරණ්‍ය හිටියත් අපිට සැප දුක යසස අයස අපි ස්පර්ශ කරනවා. ගාමි අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නීවත්තන නෝච පරන්දහේය. ඒක මේ අහවලා විසින් මට නිඳා කරවා කියලා ගණ්ඩත් එපා. මම මේ නිඳා ලැබපු කෙනෙක් කියලා තමන් වශයෙන් පර මිනිස්සු වශයෙන් ආත්ම වශයෙන් ගන්න එපා. උසන්ති පස්සා උපදීන් පටිච්ච එක එක්කනාට ඒක ඇහෙන්නේ තම තමන්ගේ මත මතාන්තර වල හැටියට තම තමන්ගේ තියෙන උපදීන් හැටියට එහෙම නැත්නම් තමන් එක ගණන් ගන්න හැටියට මම අසවලාන මම එහෙව් කෙනෙක් ඇයි මට බනින්නේ කියන එක ඒ ඒ පුද්ගලගේ තාරාතිරම් වල ඒ තාරාතිරම තමන් විසින් හිතාගන්න එකක් ඒ නිසා පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයොම් පස්සා එහෙම තණ්හා මාන දිටි නැති කෙනෙකුට කෙසේ නම් මේ දෝෂාරෝපණ ස්පර්ශ වෙයිද? ස්පර්ශ වෙන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් ඒක හරියන්නේ නැහැ. ඒ කෙලෙස් සහිත කෙනාට එයා සාම ඒකාන්තයෙන්ම මේ බැනපු කෙනෙක්, බැනපු දෙයක්, බනින් අහන කෙනෙක් ස්ථිර වශයෙන් මේ ඉන්න නිසා ඒ නඩුවක් යන්න යාට පුළුවන් මේ මේ නීතිච්ච කල්ලා නඩුවක් යක් දාගෙන නඩු කියන්න පුළුවන් මොකද හේතුව තමන් මෙහෙම බැනුම් ඇසිය යුතු කෙනෙක් නෙවෙයි කියලා මේ ස්ථිරතාවව හදාගත්ත නිසා. නමුත් මේ මේ කණෙන් ඇහිලා ඒ කණෙන් යන විදියට සුතා සෝතබ්බං නමඤ්ඤති. මේ අහපු දේ වෙන අහන්න දෙයක් නෑ. ඔච්චර තමයි ඉතින් බැන්න ඉවරයි. අසුතං නමඤ්ඤති මට බැන්නේ නෑ කියලා හිත රවට්ට ගන්න හදන්නෙත් නෑ. සෝතබ්බං නමඤ්ඤති. ඒක නැවත නැවත සිහිපත් කරලා ඒක විසඳිය යුත්තක් කියලා හිතන්නෙත් නෑ. ඒ වගේම සෝතාරං නමඤ්ඤති ඒ වෙලාවේ ඇහිච්ච කෙනෙකුත් නැහැ. ඇහිච්ච කෙනෙක් ඉන්නවා කිව්වොත් තමයි අර පුද්ගලයා බැන්න මටයි බැන්නේ අහවල දේ යනුව බැන්නයි කියන එක ඒ වෛරයෙන් වෛරය කවදා සංසිඳෙන්නේ නැහැ. ඔක සංසිඳෙන්න නම් මේ මනුස්සයා මොන අරුප කියලා බැන්නත් අවෛරේ දාපු ගමන් ඒකාන්තෙන් කල්පගණන් කියන බැල්ම බැම්ම එහෙම නතර වෙනවා. ඉතින් ඒක නිසා එවැනි తాදී ගුණයක්, එවැනි තථාගත ගුණයක් සරුවඥන් වහන්සේට පමණක් හේතු කරලා, රහතන් වහන්සේ නම පමණක් හේතු කරලා අපිට එහෙම කරන්න බෑ, අපිට එහෙම හැකියාවක් නෑ, අපිට එහෙම පින් නෑ, අපි එහෙම පුහුණු කරලා නෑ කියලා ලේසියෙන් නිදහතර කන්නු කියන්න බෑ. මේ සූත්‍ර වල සරුවඥන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ අහන විදිහටම මමත් අහනවා. මට මේ බැනුන් නැතුව මම මේ తాදී ගුණය පුරුදු කරා නෙමෙයි. ඒව නැහැහිලා නෙවෙයි. ඒ වගේ නමුත් මම මේව ඇසිය යුත්තක් විදිහට ගණන් ගන්නෑ මිනිස්සුયો දොස් කියනවා. ඒ සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා. මහණෙනි මම මේ ලෝකයේත් එක්ක කවදාකවත් ගැටුන් නැතුණාට ලෝකයා මාත් එක්ක ගැටෙන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ කියලා. ඒක බැලු බැලමට වෙන්නේ වෙන්න බැරි දෙයක් කියලා. මොකද සරුවචනාංශය ගැටෙන්නේ නැත්නම් කවුද ගැටෙන්නේ? ඒක අද්දෙක්යක් තියෙන පැපුඩි ගහන්න කියලා. නමුත් මේ සරුවචන උනාට පස්සේ සරුවචන්නාංශයේ කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් වාද නගන්නෙත් නැහැ කවුරුත් එක්ක හැලැප්පෙන්න යන්නෙත් නැහැ නමුත් සරුවචන්නාංශයේ විශේෂ වාදමුකයෙන් ඉදිරිපත් වෙන එක ආදාකරන අතර වෙන්නේ නැහැ ඒක නිසා මේ සරුවචන්නාංශයේ සඳහන් කරන්නේ අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිස්සං තුස්සීලෝහි බහුජනෝ මම යුද්ධතවන් ඇත කුසේ ඒ දුන්නින් බිහිදී එන ඊතලයේ විඳ දරාගෙන ඉන්නවා. හරිය ඒ විඳ දරා ගැනීම නිදර්ශනය කියන්නේ මේ මිනිස්සුෝ දෙහියට අපෙන වචන කතා කරනවා. මිනිස්සුෝ අතිවාක්‍ය කියනවා. ඒ අතිවාක්‍ය මම ඉවසන්නේ බොහෝ දෙනා දුස්සීලයි. ඉතින් ඒක මම මොකද කරන්නේ? මට ඕනේ මගේ සීලය කඩා ගන්න අනුන්ගේ දුස්සීලකම නිදහසට කාරණාවක් කරගන්න ඔහොමමයි. ලෝකේ හැටි ඔහොමමයි. නිසා ඒකට පත් උත්තර බඳින්නේ නඩු දාන්නයි එහා මෙහෙම කිව්වයි කියලා විස්තර කතා කරන්න ගියොත් වෙන්නේ කවදාකවත් කෙලවර වෙන්නේ නැති ගැටුමක්. ඒ නිසා සරුවචනාංශේ ඒහා සමාන විශාල ගැටුමක් තමන් ඒකට ප්‍රතික්‍රියා නොකිරීමෙන් එතනම ලොප් කරන්න පුළුවන් ලැත්තනම ඒක නිසා තමන් කතා නොකළ වචනය දිනපු යුද්ධයක් වගේ කියලා කියනවා. එකට එක කියන්න යන වෙලාවේදී තමන් මොන ක්‍රමයෙන් හරි ඒ වචනේ මුඛයෙන් කිලිහෙන්න දෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් නම් ඒකෙන් ඇති කරගන්නා වූ ලාභය යුද්ධකින් දිනවා වගේ. ඒක බැරි බැරි වෙන්නේ මොකද අපිට අපේ තණ්හාව නිසායි. මට බැරි වෙන්නේ මගේ තණ්හාව නිසායි, මගේ මාන්නේ නිසායි, මගේ මම කියලා ගන්න දිට්ඨිය නිසා. ඉතින් ඒ නිසා මේකදී සරුවචනාංශේ ඒ වගේ ඉතිකෝ භික්කවේ තථාගතෝ දිට්ඨං සුතම් මතං විඤ්ඤාතං අසන් ලද්ද දකින්න ලද්ද අසන ලද්ද හිතින් නාසයෙන් දිවෙන් කයෙන් පහසන ලද්ද නැත්නම් හිතින් වෙන්කොට හඳුනා ගන්න ලද්ද කෙරෙහි తాදී ඒව తాදී తాදී සේක්ම తాදීය උන්වංශයේ ඒකේ කාටවත් බෑ කුප්පණ්ඩ යම් ආකාරයකින් යම් කෙනෙකුට පුළුවන් නම් තව කෙනෙකුට අසවල් නරක වචනේ කියලා අසවල් මේ විහිළු නම කියලා කුප්පණ්ඩ ඒ මනුස්සයාට අපේ ගමේ පැත්ත කියන්නේ කුප්පයයි කියලා. කුප්පයයි කියලා කියන්නේ ඕන කෙනෙකුට කුප්පන්න පුළුවන්. ඒ මනුස්සයා රුස්සන්න පොඩි දෙයක් වෙච්ච ගමන් ඇවිස්සනවා කුප්පයයි කියලා කියන්නේ. කුප්පයයි කියලා කියන්නේ කවුරු මොනවා හරි කිව්වත් එයා ඇවිස්සෙනවා. ඒ කියන්නේ එයා රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් જાති මනුස්සයා. කාට හරි බොත්තම තද කරුවා මෙයාට තද වෙනවා. යහපැති ඉන්නවා ඒ සංයම් වචන කියපුවාම ඒ මනසට අනිවාර්යයෙන්ම කේන්ති යනවා. ඉතින් කොල්ලෝ හැන්දාවට වැඩ ඇරලා එනකොට පාරායින් ඉඳගෙන ඒ වචනේ කියනවා. අනේ අර මනුස්සයා දවස පුස්සෙම හම්බ කරගෙන ආපු ඔක්කොමත් ඉවරයි. ගෙදර යන්නේ හොඳටම කේන්ති අරගෙන. නිකන් එක වචනයක්. ඉතින් ගම් වල හැම කෙනෙකුටම මේ වගේ ඒ මනුස්සයා අවසන් ඕනේ වචනේ දානවා. ඉතින් ඒ කුප්පභාවය ඒ මනුස්සයා කියන්නේ මාව මේ ගෙදර එන ගමන් මිනිස්සු මාව කුප්පැවයි. ඔව් කවදාකවත් හිතන්නේ මගේ දින කුප්පකම නිසායි ඒ මිනිස්සුන්ව මාව කුප්පන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් එයා හිතන්නේ ගමේ මිනිස්සු හදන්න ඕනේ. කොල්ලොන්ට අල්ලස් දීලා කොල්ලොන්ට කියලා මට බන්නපුවාම ඒකයි වැරද්ද කියලා. ඇත්ත. ඒ රජුලන්ගේ යුතුයකම තමයි එහෙම කොල්ල කුරුට්ටෝ මේ කලබල කරන දෙන එක හොඳ නැහැ. නමුත් විසඳුම කවදාකවත් එතන නෙමෙයි තියෙන්නේ. සරුවචන සඳහන් කළ තියෙන තමන් වහන්සේගේ තාදී ගුණේ නිදර්ශනයක් වශයෙන් සඳහන් කළා තියෙනවා. සරුවචනාංශේ ditta sutta muta විඤ්ඤාත ධර්මයන් කෙරෙහි මේ තාදී ගතිය නිසායි උන්වහන්සේට මේ විදිහට චීනාශ්‍රව தත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ තාදීකම තාදී කියන ගතිය තථාගත කියන වචනේ සම්බන්ධ කරා ඊට බොහෝම සමාන වචනයක් ඔය කටුකුරුන්දේ ස්වාමින් වහන්සේ කිට්ටු කරනවා අතම්මේතා කියන වචනයත් එක්ක. අතම්මේතා කියන වචනය සාමාන්‍ය ත්‍රිපිටකයේ කීපොලක සඳහන් වෙනවා. කිසි කෙනකින් ඒක අර්ථකථනයක් දෙන්න උත්සාහයක් වෙලා නැහැ. අතම්මේතා බොහෝ වෙලාට කියන නොසැලෙන ගතිය එහෙම නැත්නම් උපේක්ෂා ගතිය, ස්ථිරධාර ගතිය කියලා. මේ මේ ස්වාමීන් වහන්සේකට අර්ථකථ දෙනවා තම්මේතා කියලා කියන්නේ තම්මේතා කියන එකේ විරුද්ධාර්ථ පදය තම්මේතා කියලා කියන්නේ එයින් නිපන් කියන එක. තණ්හාව නිසා නිපන්, ද්වේෂය නිසා මේ පාන්නේ නිසා නිපන්, එහෙම නැත්නම් මම ආයනේ නිසා උපන්. මානෙන් හරගන්නා ලද්ද. ඒ නිසා යම් තැනක තම්මේතාවයේ තියෙනවා නම් ඒ තම්මේතාවයට ආහාර ලැබෙන්නේ තණ්හා නිසා, මාන නිසා, දිඨි නිසා. ඉතින් ඒ අතම්මේතා තම්මේතා කියන වචන දෙක ਸਰුවචනanse සඳහන් කරලා තියෙනවා කීප ආකාරයකින් ඔය අසප්පුරුෂ සූත්‍රයේ සප්පුරුෂ සූත්‍රයේ ඒකෙදී කියලා තියෙනවා තමන්ගේ හොඳ ගුණයක් නිසා හෝ නරක ගුණයක් නිසා මම මෙහෙව් කෙනෙක් කියලා යම් කෙනෙක් හිතාගෙන ඉන්නවනම් නැත්තම් Taman ගැන තාරාතිරමක් හිතාගෙන ඉන්නවනම් ඒකට කියනවා තම්මේතාවය කියලා. ඉතින් බුදුජානනාංශ මේ සියලු ධර්ම දේශනා කරන්නේ එහෙව ගැන ඒ විදිහට Taman ගැන උසස් වශයෙන් හෝ පහත් වශයෙන් භවතින නිත්‍ය ආත්ම ස්වરૂපයක් හිතාගන්න එපා. හිතාගත්තොත් දුක් වෙනවා. හිතාගත්තොත් ඒක අනිත්‍ය භාවයට යන්න යන්න බයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. ඒ හැකිතාක් ඒ පිළිබඳව සුඛනාමී භවකින් අතම්මේතාවකින් ජීවත් වෙන්නේ. එතකොට කවුරු ඇවිල්ලා Tamanට කෙනෙක්ම් කරත් රිදවන්න ගියත් තමයි බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා අතම්මේතාවේ කරු කරලා තිනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා තාදී ගුණේ කරු කරලා තිනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම කරු කරලා තිනවා. ඒ නිසා මට ශක්ති ප්‍රමාණය මම මේක දිනු කරන්න ඕනේ කියලා ලදලද වෙලාවේ මේ උපේක්ෂාව, ඊපසීමේ ශක්තිය දියුණු කරන එකයි ප්‍රතිපදාව කියන්නේ. අන්නේ ප්‍රතිපදාවට බැස ගන්න කෙනෙක් සරුවචනාංශේ සම්පූර්ණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ පැවිද්දට එනවා ඊ타මත්ම උසස් කුලයකින් ඊටාම උසස්කෝලේකින් ඇවිල්ලා පැවිදි වෙලා එයා ඒ අනිකුත් පැවිදි සහෝදරයන් අතර ඉන්නකොට නිතරම කල්පනා කරනවා මම උසස්කෝලේකින් ඇවිල්ලා පැවිදි වුණේ මේ අනික් කට්ටිය වගේ දාහනේ ටිකක් හොයාගන්න නෙවෙයි සිවුරක් නැතිකමට නෙවෙයි සීනාසනයක් නැතිකමට නෙවෙයි අනික් මිනිස්සු මේ कांड දෙයක් නැති නිසා ඇවිල්ලා මේ පැවිදිලා ඉන්නේ මම ඇවිල්ලා තියෙන උසස්කෝලේකින් කියලා හැම වෙලාවෙම Tamange අර ගිහිව පැවතිච්ච කුලය පැවිදි ජීවිතයේදී කල්පනා කරනවායි කියලා ඉතින් එතෙන්දි සරුවචනාංශය කියනවා ඒ පුද්ගලයා පැවිද්දෙක් ඒකට අසත්පුරුසයි කියලා. ඒ මොකද උසස් කුලයක ඉපදුණයි කියලා කෙලස් කැපෙන්නේ නැහැ කියලා. කුලිය උසස් වුණා කියලා කෙනෙකුගේ තණ්හාව මාන්නේ දිට්ටි අඩු වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මම උසස් කුලේ තමයි ආවේ අනික් ඇත්තොත් ඇවිල්ලා තියෙන්නේ යම් යම් කුලෝලින් අපි සියල්ලම පැවිදි උනේ මේ තණ්හාමාන තිටි නැති කරන්නයි ඒක නිසා ඊට ගැළපෙන ප්‍රතිපදාව අතරමැදි කරගෙන මම කල්පනා කරන මිසක්ක ඒ Tamange தત્ත්වය උසස් කරන උසස් කුලීන භාවය ඉස්සර කෙරුවොත් ඒකට ධම්මේතාවය කියලා කියනවා ඒක ගණන් නොගෙන ප්‍රතිපදාව ඉස්සර කරගෙන යෑම නැත්නම් කුලය නොසලකා හැරීම අතම්මේතාව විදිහට සලකනවා ඊට පස්සේ සඳහන් කරනවා තාම ධනවත් කුලයකින් එනවා ගොඩාක් ඥාතියින් ඉන්න කුලයකින් එනවා එහෙම නැත්නම් මුදුවර දැනුම සහිත තැනකින් එනවා කොයි එකකින් ආවත් ඒ කියන්නේ භව භව සංසාරේ ලබන්න තියෙන උස්සස් తত্ত্ব ඒ සියලු తত্ত্ব ගෙවම් කරලා ශාසනයට ඇවිල්ලා තමන් බෞසුතයි කියලා තමන් ධනවන්ත කුලයකින් කියලා තමන්ට ගොඩාක් ඥාති පිරිස ඉන්නවා කියලා යම් කිසි කෙනෙකුට අනිකුත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අතර මම උසස් අනික් අය පහත් කියලා හැඟීමක් ආවොත් ඒ භවයේ ඇත්තටම පින්වන්ත කෙනෙක් වුණත් ਸਰවඥාන්සේ පැහැදිලිවම අසත්පුරුෂයි කියලා දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඒ ආදී කුල එහෙම නැත්නම් ඔය ධනය ඕ භෞසුත භාවය හෝ බොහෝ ඥාතින් ඉන්න ගති ගණන් කරන් ගණන් ගන්න නැතුව මායින් කරන්නේ නැතුව මේ කෙලස් කපන වැඩේට සීල සමාධි ප්‍රඥා ඉස්සර කරගෙන යෑම ඉස්සර ගණන් කරගෙන ඒකට නම්බු කරලා ජීවත් වෙනවා සප්පුරුසයි කියලා කියනවා. ඒක නිසා ඒ තමන් ළඟ තියෙන මොනම දෙයක් හෝ භව සම්පatti ලැබිච්ච දෙයක් හෝ ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක් සීලයක පිළිටනවා. තීරයක පිටලා අනික් අයට වැඩි උත්කෘෂ්ඨව සිල් රකින්නවා. ඒක ඉවලා කල්පනා කරනවා මේ අනිත් ඔක්කොම සිල් රකින්න. ඒගොල්ලෝ ගණන් ගන්න නැතුව මේ සීලය පිළිබඳව නොසලකා කටයුතු කරන මම විතරයි මේ සභාවේ මේ තලයේ මේ සම්බ්‍රමචාරින් වහන්සේලා අතර බොහොම ලස්සන සිල් රකින්නේ. මම විතරයි දුතහංග රකින්නේ. මම විතරයි ප්‍රතිපත්තියට රකින්නේ. ඒක නිසා අනික් කටිය පහත් මම උසස් කියලා අඩු ගානේ සීලය හෝ සලකලා අත්ුක්ඛංශන පරවම්බන කරනවා නම් සිල්වන්ත වුණාට අසත්පුරුෂයි කියලා සරුවචනංශය සඳහන් කරනවා. ඒ මොකද ඒ විදිහට අනුන් පහත් කළ සැලකීම සහ තමන් උසස් කර සැලකීම අඩු ගන්න තමන් මේ ජීවිතේ සමාදන්ව රකින්න සීලේ නිසා හෝ කෙරුවට කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න නම් උපරිම සීලයක පිහිටන ගමන් ඒ සීලේ පදනම් කරගත්ත සමාධි ප්‍රඥා ගැන කතා කරනවා මිසක සිල් නොරකින අය ගැන පහත් කළා කතා කරන්න එපයි කියලා. ඊට පස්සේ කියන හොඳට විනයගරුකයි හොඳටම ධර්මදරයි හොඳටම ධර්ම කතිකයි নানা ආකාර ගුණ තියෙනවා හොඳ ලස්සනට අනුන්ට බණ කියන්න පුළුවන් එහෙම නැත්නම් හොඳට ත්‍රිපිටකය පිළිබඳව කටපාඩම් කරලා තියෙනවා හොඳට විනය දාන්නවා ප්‍රශ්න කහව ගම විශ්තන්න පුළුවන් ඒ සියලු ගුණ තිබුණාත් ඒ ගුණය නිසා යා ළඟ ධාරාතිරමක් හිතක් තියෙනවා නම් මම දන්නවා මම විනය ධරයි මම ධර්ම ධරයි මම ධර්ම කතිකයි ආදි වශයෙන් සමන භාවයකට ගරුකටයුතු ಗುಣ රාශියක් ඇත්තටම මහන්සිලා හොයාගත්තත් ඒ මතින් ඒ පුද්ගලයා අනිකුත් සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා පහත් වශයෙන් තමන් උසස් වශයෙන් සලකනවා නම් අර ගුණ කොච්චර අමාරුවෙන් ලබා ගත්තත් අසත්පුරුෂයි කියන වචනේ සරුවචනන්සේ පාවිච්චි කරනවා. මොකද ඒ විදිහට අනුන් පහත් කිරීම සහ තමන් උසස් කිරීම කවදාකවත් තණ්හාමාන දිට්ටි දුරු කිරීමට හේතු වෙන්නේ ඒ නිසා සරුවචන් වහන්සේ මේ මන අවසාන මනුස්ස භවයට එනකොට පස්මහා බැලුම් බලලා ආවේ. ජාතිය, දේශය, කුලය, මව ඔක්කොම බැලුව උත්කෘෂ්ඨම එකේ තමයි ආවේ. ඒ වෙනකොට ගන්න තියෙන හොඳ මේකේ. ඇවිල්ලි වෙලා ඒ සේරම මායින් නොකරන ගතිය තමයි තිබුණේ. ඒ හිගේ සපැත්ත හැදියා. කුල බේතේට විරුද්ධව කතා කරා. රජ්ජුරුව එක්ක ඉඳලා අතහැරලා ගිහලා හිඟා කෑවා. ඒකල්ලි වෙලා කවදාකවත් ඒ Taman අර බස්නා බැලුම් බල්ලා ආපු කෙනෙක් කියලා උස්සස්කම මොනවා පැවි නැහැ. ඒක තාදී ගුණය. ඒක අර සප්පුරුෂ සූත්‍රයේ අනෙකුත් භික්ෂු භික්ෂුණී පාසක පාසිකයන්ටත් ආදර්ශයක් දෙනවා. දීලිවර වෙලා ඒ අර ශීලයක මෙතින් ගාම දුතහංග ටික කතා කරනවා එතන. ඒ වගේම බහුසුත භාවය, ධර්මදර, ධර්මකටි ඔක්කොම කතා කරනවා. ಗುಣ රාශියක් කතා කරනවා. කතා කළ හැම එකකදීම යම් ආකාරයෙන් මම උසස් අනුන් පහත් කියලා හිතවන ඒක මේ తాදී ගුණේට උපේක්ෂා ගුණයට අකම්පිය ගුණයට නින්දාවක් වෙන නිසා ඒක අසත්පුරුෂයි කියලා සඳහන් කළා සඳහන් කරනවා මෙයා ඒ දානේ සීලෙන් නතර වෙන්නේ නැතුව ඒ භව සම්පත් වෙන්නේ නතර නැතුව විවිච්චේව කාමේ විවිච්චේවි අකුසලේ ධම්මේයි සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං පඨමඥානං උප සම්පද්ද විහෙරති කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙනම වෙන්ව විතක්ක විචාර පීති සුඛ එකක් ගතා සහිත ප්‍රථම ධානය එළඹ වාසය කරනවා. එimhe එළඹ වාසය කරද්දී හරි කමන්නේ ප්‍රථම ධාන සමාපත්තිය ප්‍රථම ධාන සමාපත්තිය නිසා මම උසස් මහත් එක මේ භාවනා වැඩමුළුවට ආපු අනික් කට්ටියට බැරි වුණා ප්‍රථම ධානය ලබා ගන්න මම විතරයි ලැබුවේ කියලා යම් ආකාරයකට තමන් ඒකෙන් උසස් කරලා අනුන් පහත් කළ සැලකුවත් සරුවචනාංශේ ප්‍රථම ධානය ලැබුවත් අසත්පුරුෂයි ඒ විතරක් නෙමෙයි ඒ විදිහට ඒ තමන් උසස් 95ක් කියන මේ අත්ුක්කංශන පරවම්බණිය මැදි කරගෙන ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා ධම්මේතාවයට වැටෙන නිසා සරුවචනසි නිග්‍රහ කරනවා. මොකද අතම්මේතා උත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. සරුවචනසි නිට්ටරෝම සියලුම ಗುಣ වඩලා ඒ ಗುಣ පිළිබඳව අඳුර පාන්න නැතුව ඒ ಗುಣ කියා පාන්න නැතුව ඉන්න මේ අතම්මේතාවය මේ මම මෙහෙව් කෙනෙක් මම එහෙව් කෙනෙක් කියලා මනින ගතිය එහෙම නැත්නම් Taman ඒ ಗುಣ කදම්බේට Taman ආශා කරන ගතිය එහෙම නැත්නම් මේ ಗುಣ ඇත්තේ මගේයි කියලා මමයි ගුණවන්තයා කියලා ඒ තණ්හාමාන දිට්ටි ගන්නවනම් ඒක අතම්මේතාවට ලොකු කැලලක් සරුවචන් සදාහන් කරනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යම් වෙලාවක යමෙක් මඤ්ඤණා කරන්න ගත්තොත් මේ ගුණය නිසා මේ සීලය නිසා මේ සමාධිය නිසා මේ හැකියාව නිසා මම මෙහෙමයි අරයා මෙහෙමයි කියලා ඒ නිසාම ඒ හේතුවෙන්ම ඒ පුද්ගල පහත් තත්ත්වයට වැටෙනවා ඒ ගුණය පිරිනවා ඒ තියෙන ඒ ගුණයේ තියෙන තෙද ඒ ගුණයේ තියෙන වටිනාකම පිරිනවා ඒ නිසා ඒ පුද්ගලයා අපිච්චතාවෙන් යුක්තව කිසිසේත්ම ගුණ ප්‍රකාශ කිරීමේ කටයුත්තකට ගියොත් ධම්මේතාවයට වැටෙනවා බුදුරජාණන් වහන්සේ නිතරම අධම්මේතාවය ඉස්සර කරලා අතම්මේතාවය මුල් කළ තමයි කතා කරන්නේ අතම්මේතාවයට ගියොත් කවදාකවත් ගැටුවක් ඉන්නේ කවදාකවත් වාදයක් ඉන්නේ කවදාකවත් ගහපාදීමක් නැහැ කවුරු ගහපා දුන්නත් තමයි බේරෙන්නේ අන්නේ එතකොට බණ භාවනා කරන වෙලාවත් හම්බ වෙනවා ගිය තැනක ගැටුමකුත් නැති වෙනවා වාද විවාද ඒ පුද්ගලයා යන තැන වාද විවාද හිටින්නේ නැත්නම් තත්ත්වයටපත් වෙනවා ඒක නිසා ඒක සාමාන්‍ය භෞතික සම්පත්තිත් එක්ක බලනකොට අපිච්චතාවය කියන ගුණය ਸਰවත්‍ංශය සඳහන් කරනවා. ලැබයන් දෙකින් සතුටු වෙලා සල්ජම් දෙකින් ගුණ සතුටු වීමේ ගුණ කතා කරලා ඒ නොලබ දෙයක් ගැන නොලද්ද දෙයක් ගැන නරක ක්‍රමයෙන් හොයන්න යන්නෙත් නෑ. ලද දෙයක් ගැන අනේ මට විතරයි හම්ුනේ අනික් මිනිස්සු කාලා කන්නේ මම වාසනාවන්තයි කියලා කවදාකවත් ඒක පිළිබඳව වරදොල වටහා ගන්නෙත් නෑ. මේ Taman ළඟ තියෙන මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය අනිත් ළඟ ඇත්තෝ ළඟ නැහැ කියලාවත් අනුත් ඇත්තෝ පහත් කරලා සලකන්නේ. මම උසස් කරලා සලකන්නේ. අන්නේ ගුණය ඒ සන්තුට්ඨීතාවය කියලා කියනවා. හොඳ පැත්තෙන් ඒ වගේම පුද්ගල ભેදයෙන් කියලා කියනවා අපිච්චතාවය කියලා මහා දේවල් අපේක්ෂා කරන්නේ. මහිච්ඡතාවය නෙමෙයි අල්පේච්ඡ භාවය. ඉතින් ඒකට පෙන්ලා දීලා තියෙන ඔය ਸਰවචනන්ත වැඩ ඉන්න කාලේ හිටපු හත් හත්තාලවක කුමාරයා ඒ පුද්ගලයා මේ බුදුහාමරෝ ස්තුති කරලා තියෙන නැත්නම් නම්බු කරලා තියෙන්නේ Taman කැමති සියල්ලගෙම Taman කැමති දේවලින් සංඝයාට උපස්ථාන කරනවායි කියලා. ඒකලා සබේදී ਸਰවචනන්ත සඳහන් කරලා තියෙනවා මාන්නේ මේ හත්තාලවක සුද්ධවන්තයි ශීලවන්තයි ඉදි බයලජ්ජ සහිතයි ත්‍යාගවන්තයි ප්‍රඥාවන්තයි බහුසුතයි එහෙම කෙනෙක් කියලා හිතාගන්නේ කියලා. ඉතින් ඒ ඒ දේශනාව කෙරුවට පස්සේ එතන හාමුදුර කෙනෙකුට බණහප හාමුදුර කෙනෙකුට හිත හිතක් පහළ වෙනවා ගිහිල්ලා ඇත්තටම මේ හත්ාලෝකයේ තියෙන මේ බුදුහාමුදුර කියන මේ ප්‍රශංසා කරන ගුණය දැනගන්නත් ඕනේ අනිත් එක Taman කැමති දේ කොහොමදක් දෙන එක නිසා පාත්‍රයට හම්බ වෙන්නේ හොඳ දෙයක්. ඒ නිසා එහෙට බින්න පාත යනවා. බින්න පාත ගිහිල්ලා ඒ පින්නපාත බෙදුවට පස්සේ බලන ඇත්තටම බොහොම ලස්සනට සලකලා මේ සංඝවස්තන සලකනවා. ඊට පස්සේ කියනවා මේ අත්තාලෝක කුමාරයට ඔබතුමාද අත්තාලෝක කියන ඊයේ සරුවචනජි මෙන්න මෙහෙම කතාවක් කළා නෝ අපේ මේ ධර්ම සාකච්ඡා වෙලදී කියන අත්තාලෝක මොකද්ද සරුවචනජි කිව්වේ මේ ඔබතුමා ගාව මෙහෙම මේ සූත භාව සූත මේ භාවයේ තියෙනවා සීල මේ භාවයේ තියෙනවා බයලජ්‍ය දෙක තියෙනවා ප්‍රඥාවන්තයි ත්‍යාගවන්තයි සීලේ තියෙනවා කියලා කිව්වනේ කියලා. එතකොට කලබල වෙලා ඒ අත්තාලෝක අහනවා ඒ සංඝවංශයේ මේ ਸਰවඥාන්සේ මග මං ಗುಣ කියනකොට ගිහියොත් හිටියද කියලා. මං කියන ਸਰවඥාන්සේ කතා කරන සභාවේ ගිහියොත් හිටියද කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ සංඝවංශය විතරයි හිටිකලා. එහෙනම් කමක් නෑ කියලා එයා එතනින් නතර වෙනවා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ ගිහිල්ලා ਸਰවඥාන්සේට කියනවා මම ස්වාමීන් වහන්සේ කියපු වචන අනුව අත්තාලෝකයේ ගෙදිට ගියා පින්නපාත වැඩිය මට සැලකුවා මම ඔබ වහන්සේ කියපු ಗುಣ හත කිව්වා අනේ මේ පුද්ගලයා කලබල වුණා මේ ਸਰුවචනාංශයේ මගේ ಗುಣ ප්‍රකාශයක් ප්‍රසිද්ධ සභාවක් කෙරුවද කියලා ඒක නිසා අයත්ව ඇහුවා ඇත්ත ඇහුවා මේ සංඝයා විතරද නැත්නම් ගියොත් හිටියද කියලා මම කිව්වා ඉතින් ගියෝ හිටියේ නැහැ කියලා ඒකට සතුටු නැයි කියලා එතකොට බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් අද ඉඳලා හත්තාලවට ಗುಣ 8ක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න අර ಗುಣ 7ට අමතරව අල්පේච්ඡ භාවයක් තියෙනවා <coughs> මේකයි සරුවචනාංශයේ කීමනෙන් හෝ කෙරුවාවෙන් හෝ අනුකයට ප්‍රකාශ කරන මේ තාදී ගුණේ එන්නේ ලද දෙයින් සතුටු වෙලා ඒ ගුණේ ಗುಣ කතා කරමින් තමයි පුළුවන් තරම් නොලැබි දේවල් හොයන්න යන්නේත් නෑ ලැබිච්ච දේවල් පිළිබඳව මයේ මේ පිනට අනික් අක්ෂය කාලා කන්නේ අනික් පිසු පව්කාරයෝ කියලා මොන විදිහකින් කතා කරන්නේ ඒ ගුණේ නිසාවත් අනුන්ට මෙහෙලා තලා කතා කරන්නේ තමන් උසස් කළ සලකන්නේ. ඒ නිසා එවැනි ගුණයක් දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට ඒ පුද්ගලයා මේ අපි මතක් කරපු විදිහට සත්පුරුෂ සූත්‍රයේ පළවෙනි ධ්‍යානෙ ලැබුවත් දෙවෙනි ධ්‍යානෙ ලැබුවත් තුන ලැබුවත් හතර ලැබුවත් අන්තිමට නේව සංඥා නා සංඥා ආයතනෙ දක්වාම විස්තර කළ කිනෝ කොයි එක ලැබුවත් ඒ ගුණය පිළිබඳ හයියෙන් කතා කරනවා නම් නොලබෝපය ගැන පහත් කරලා කතා කරනවා නම් අච්චර ගුණවන්ත උනාට සරුවචනංශේ කිසි අගේ කිරීමක් කරන්නේ සරුවචනංශේ මේ ධම්මේතාවය කොනහලා අධම්මේතා උත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඉතින් ඒකට තව පුංචි අදහසකුත් එහෙම නැත්නම් ඒක සාමාන්‍ය අපිට වැටෙන තාලෙට කියන්න පුළුවන් ගුණයකුත් තියෙනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් පළමිනු වතාවට ප්‍රථම ධානය ලැබුවයි කියලා ඉතින් ලොකු සතුටක් වෙනවා ලොකු සතුටක් කියන්නේ මේ වතුරක් යට වෙලා හිටු මිනිහේ යන්තම් උඩට ඇවිල්ලා නාය උස්සගත්තා වගේ දැන් හොඳට පපුව පුරා හුස්මක් ගන්න පුළුවන් ආයෙත් ගිලෙන බව දන්න නමුත් ආයෙත් ඇවිල්ලා උඩට එන්න පුළුවන් බව දන්නවා ආයෙත් අර පණ නල ගැට ගහ ගන්න පුළුවන් ඉතින් ඒ නිසා අර වතුර යටලා ඉඳලා හුස්ම ගන්න බැරි වෙනවා උඩට ඇවිල්ලා හුස්ම ගත්තා ගම විශාල විවුර්ත භාවයක් ලැබෙනවා. ඉතින් ඒ පුද්ගලයා නිකමට හරි ඒ බව ලැබිච්ච වෙලාදී මම මේ ප්‍රථම ධානයේද දන්නේ නැහැ ලැබුවේ කිව්වනම් කියනකොටම ධාන කැඩෙනවා. එහෙම හිතන නිසාම ධාන කැඩෙනවා. ඒට අවශ්‍ය කරලා තියෙන්නේ මේක මා තණ්හා කරන්නේ නැතුව මාන්න කරන්නේ නැතුව මගේ කියා ගන්න නැතුව හිටියනම් ධානේ තියෙනවා. ධානයකට ගිහිල්ලා මේකද දන්නේ ප්‍රථම ධානය කියලා හිතන එකම යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඒ නිසාම ධානය කැඩෙනවා. ඉතින් ඒක නිසා මහ පුදුමාකාර ගුණයක් ධානය ලබන්න ඉස්සෙල්ලා ඇති කරගෙන යන්න ඕනේ. මේ ලබන දේ කොටහඬ යන්න එපා. මනින්න යන්න එපා. මම දැන් ඉන්නේ උද්‍යප්පේ ඥානේද? මම දැන් ඉන්නේ සංකාරූපේක්ඛා ඥානේද? මම දැන් ඉන්නේ අහවල් අභිඥාවේද? අහවල් ධානය කියලා මේ හිතන හිතිල්ල නිසාම කිරි කලෙයි ගොම කඳුලයි. ඉතින් අර කිරි කලේ දෙව්වට ඇති වැඩක් නැහැ. ඔකට අර මඤ්ඤණාව ඇතුල් කරොත්. ඒක නිසා අර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා සෙන් බුද්ධ ආගමේ හාමුදුරු හතර දෙනෙක් කතා නොකරන ජීවිසුමක් කරගෙන භාවනා කරනවා. හැන්දෑ වේගෙන එනකොට පත් වෙන පහනේ තෙල් ඉවර වෙනවා. කැපකාරය ඇවිල්ලා අතනින් යනවා මිනිහට තේරෙන්නේ නැහැ තෙල් ඉවර වෙනවයි කියලා පත්තු කරන්න ගිනි පෙට්ටි නැහැ. එක හමුදු කෙනෙක් කිනවා කතා කරලා මේ සිරිසෙනෝකට තෙල් ටිකක් දාපන් කියලා. කියනකොට අනික කාමරු කිව්වා කතා කරුවානේ එයා පරාදයි. දෙවෙනි එක නගිනවා කතා කරුවා කියන්නේ කියලා තමුසෙත් අහු වුණානේ කියලා එයා පරාදයි. හතරවෙනි එක නගිනවලු මම විතරයි කතා නොකළේ කිව්වා. ඌත් පරාදයි. ඒ නිසා හරියට ගිනි පෙට්ටි පෙලක් එක දිගට වැටිගෙන යන්න වගේ එකක් ආවට පස්සේ කට කටවහගෙන ඉන්න බැරි කම නිසා ඉබේම තරගෙන් පරාදයි. නිසා භාවනා කරනකොට අර බුදුහාමුදුරුවෝගේ පෙන්න විදිහට මේ සමත ධ්‍යාන එහෙම නැත්නම් සමාධි භාවනාවේ ළඟාවීම පිළිබඳව බහුරු ගෑම විතරක් නෙවෙයි තමන් හරියට වෙන වචනක විපස්සනා භාවනා කරද්දී උනත් ආනාපාන වගේ භාවනා කරන යනකොට මේ මට මතුවලා තියෙන අරකද මේකද මම අරක දැක්කේ නෑනේ මම මේක දැක්කේ නෑනේ ඒ නිසා මම ඉස්සරහට යන්නද පස්සට යන්න කියලා එන මේ සංසන්දන එන මේ සැක මතුවෙන්නේ ඒ කාන්තියම මේ තණ්හාමාන දිට්ඨිය විශ්ලයි කියලා ඒ වෙලාවෙම Tamanට වටහා ගන්න පුළුවන් නම් කමඨාන සුද්ධ කරන දෙයක් නැහැ කමඨාන සුද්ධ කරන්න වෙන්නේ දැන් මේ බණ කිනෝට කියනවා ආනාපාන දිහා බලලා දීර්ඝ වශයෙන් බලන්න ආස්වාස ප්‍රසවාස. ඊට පස්සේ කෙටි වශයෙන් ආස්වාස ප්‍රසවාස බලන්න. ඊට පස්සේ මුළුමැදාග බලන්න. ඉතින් යම් කිසි කෙනෙක් ගිය ගමන් ආනාපාන හොඳට සංසිඳුණාට පස්සේ එයා පොත පෙරලා බැලුවොත් මම දීර්ඝ වශයෙන් දැක්කේ නෑනේ. ඊට පස්සේ හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඔක්කොම වැඩ බහා තබලා. ඊට පස්සේ හිමීට ටිකක් හුස්ම ගන්නවා. ඊට පස්සේ මන්න දැන් මුලමඳාක බලන්න පුළුවන්ද කියලා. ඉතින් මේ කරන සෑම වෙලාවකම වෙන්නේ මොකද අර පෑදිදියට බොරදිය දමාගෙන. ඉතින් ඇවිල්ලා අහනවා මම හොඳට ආන පටන් ගන්නකොට මට ආනපනේ සියුම්ම වැටුනේ. එවන තමයි වැටෙන්නේ මට හොඳට බලන්න ඉන්න පුළුවන් වුණා. ඉතින් ඔබ වහන්සේ බණ කියනකොට කියනවනේ මේ දීර්ඝව බලන්න ඕනේ ඊගාවට කෙටියට බලන්න ඕනේ. ඉතින් දීර්ඝව තිබුණේ නැහැ. ඒක හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ මේක කෙටි කරන්න බලනවා. ඒක ලියලා මුල මැදාගේ හුස්ම නතර කර කර බලනවා. මේ මුල, මේ මැද, මේ අග කියලා. ඉතින් බලන්න මේ මේ අවුල් කරන්න යෑම නිසාම හුස්ම විකෘතියක් වෙලා. තම මොනෝද දකින්නවා. නමුත් කවදාකවත්ම යථාර්ථය නෙවෙයි. මේ මඤ්ඤණා කිරීම නිසාම යථාර්ථය දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා කියනවා අපි ගඟක් අයිනේ ඉඳගෙන ගඟ දිහා බලාගෙන ඉන්නවනම් ඒ ගඟට ඇඟිල්ල ඇඟිල්ල දැම්මොත් මොකද වෙන්නේ? Taman තෙමෙනවා ගඟ කැළඹෙනවා. එතකොට ගඟ නෙවෙයි. කැළඹුච්ච ගඟක් දකින්න. ඉතින් අපි කවදද භාවනා කරනකොට ආස්වාද ප්‍රසවාස ගඟක් ගලන්නාසේ ස්වභාවයෙන් යනවා. එක්කෝ එක ගොරෝසු වෙයි, එක්කෝ එක තුනී වෙයි, එක්කෝ මුලැඳාක පෙනෙයි, එක්කෝ ඉදිරියට යයි, එක්කෝ පස්සට යයි. මෙන්න මේක පිළිබඳව తాදී ගුණයෙන් යුක්තව අතම්මේතාවෙන් යුක්තව අවිරුද්ධ ප්‍රතිපදාවේ ඉඳගෙන අකම්පියතාවයෙන් ඉඳගෙන නොසැලෙන මනසකින් ඉඳගෙන මේක දිහා බලාගෙන ඉන්න දවසේ එනකොට අපිට කියන්න තියෙන භාවනා කරන තාක් භාවනාව වෙන්නේ භාවනාව වෙන්න අරපු දවසේ තමයි භාවනාව සිද්ධ වෙන්නේ. ඉතින් කොහොමද මේ හටමන ගතිය ප්‍රතිඵල අපේක්ෂා කරන ගතිය අඹාගෙන යන ගතිය අමෝරා ගන්න ගතිය නතර කරලා කොච්චර කාලයක් අපි භාවනා කරන්න වෙයිද හොඳට පට්ටලව වාඩි වෙලා ස්වභාවයෙන් වැටෙන හුස්ම ඒ වැටෙන එක මුතේ වශයෙන් ගත්තොත් මුතේ මෝතබ්බං නමඤ්ඤති මේ වැටෙනවට අමතරව වෙන මොනවත් වටහා ගන්න දෙයක් නැහැ මේකේ. ඕක තමයි නියම යථාර්ථය. ඒ වගේම නමුතං නමඤ්ඤති මට මේක වැටහෙන්නේ නැහැ කියලා නොවැටේවා කියලා හයියෙන් වැටුණා හිමීට වැටුණා කියලා ඒකේ මේ අරක මන් දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ කියලා කිසිසේත්ම යථාර්ථයට සංසන්දනයක් අවශ්‍ය නැහැ. ඒ තමයි මෝ තබ්බන් නමංජති මම දීර්ඝ උස්ම දැක්ක කෙටි උස්ම දැක්කේ නැහනේ. මං ආස්වාසය දැක්ක ප්‍රසවාසය දැක්කේ නැහනේ. මං මුලමෙද දැක්ක අග දැක්කේ නැහනේ කියලා එහෙම මොනම දෙයක්වත්. ඒ හොයන්නේ යෑමෙන් වෙන්නේ අර ස්වභාවික ගලනේ බාධා වෙන නිසා ඒ අර දිත්තං නමඤ්ඤති දිත්තේ දිත්ත දිත්තා දත්තබ්බං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති කියන විදිහට මෙතන තියෙන මුතේ මෝතබ්බං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති හුස්ම ගන්නකොට මේ දැනෙන දැනීම මුතේ වශයෙන් එකේ පාළිය සඳහන් වෙන්නේ ඒ මුතයේ ඔය දක්ෂින ආශ්වාස ප්‍රශ්වාසයට යා මොනම දෙයක්වත් වෙන දෙයක් නැහැ යථාර්ථය කියනෝක ඇති හැටි බලන එකයි. ඒක අමුතං නමඤ්ඤති. මම මේ ආස්වාසේ විතරයි මට දැක්ක ප්‍රසවාසය දැක්කේ නැහැ. ඒ නිසා මං ආස්වාසේ දැකලා ප්‍රසවාසය දැකපු නැති එක මට බාධාවත්ද දන්නේ නැහැ. මං ඉස්සරහට දන්නේ යන්නේ පස්සට දන්නේ යන්නේ කියලා ඒ දැකපු නැති දෙයක් හෝ දැකපු දේ පිළිබඳව නොසලකයි හිමක් මොන දෙයක් කරන්න ගියත් මේ ස්වභාවය යන හුස්ම කලබෙනවා. ඒක මොතබ්බන් නමඤ්ඤති මම මේ පෙලක් පොතේ සඳහන් වෙනවා අසවල් අසවල් දේවල් මම දැක්කේ නෑ ඒවා දැක ගන්න මම මොකද කරන්න ඕනේ කියලා මොනම ව්‍යාපාර කිරීමක්වත් මේ කියන ප්‍රකාශය හැටියට අගේ වෙන්නේ නෑ මෝ තාරංග මඤ්ඤති දකින මමෙක් ඉන්න තෙක් භාවනාව නෑ නැත්නම් භාවනා දියුණු වෙලා නෑ මේක අනිත් පැත්තට අපි දාලා බලමු <coughs> හරියට යෝගාචරය කමඨාන සුද්ධ කරගෙන එහෙම නැත්නම් දහස්වර වැරදි කරලා තේරුම් අරගෙන ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන ඉන්නවා ගොරෝසු නම් ගොරෝසු බව දන්නවා සියුම් නම් සියුම් බව දන්නවා මුලමඳාක පේනවා නම් එහෙමයි ධාතු මනසිකාරය පේනවා එහෙම මොයි දේෙන් හරි ඇති දේ බලාගෙන ඒකට මොනම චේතනාවක්වත් දාන්න නැතුව මොනම අදිෂ්ඨානයක්වත් දාන්න නැතුව මොනම ප්‍රාර්ථනාවක්වත් නොදා එහෙම මේක තැම්පත් වෙගෙන යනවායි කියලා යම් මට්ටමකට ඒ හුස්ම දැනීම නතර වෙනකොට නැත්නම් සියුම් වෙනකොට අති සූක්ෂම වෙනකොට භාවනා කරන මමත් නැති වෙනවා. භාවනා කරන මමියා ඉන්නේ චේතනා තියෙනකන් තමයි. අදිෂ්ඨාන තියෙනකන් තමයි. ප්‍රාර්ථනා තියෙනකන් තමයි. ඒවා අදිෂ් ඒ චේතනා, ඒ අදිෂ්ඨාන, ඒ ප්‍රාර්ථනා වචනයෙන්ම කියනවනම් අදිෂ්ඨාන කරනව නොකරන්න. චේතනා නොකරන්න අදිෂ්ඨාන නොකරන්න ප්‍රාර්ථනා නොකරන්න එහෙමම ගියාට පස්සේ යම් තැනක මේ චේතනා ඒ ප්‍රකල්පනා ඔය නතර වුණාට පස්සේ භාවනා කරන තමන් හිටියද නැද්ද කියලා නිකන් මතකය ගිලිහිලා යනවා. ඉතින් මේක විශාල පිරිසකට හරි හීන්දාඩි දාන තැන. සහලවන තැන. නිින්ද ගියාද කියලා හිතෙන තැන. නැගිටින්නේ ආයි ගැස්සිලා නැගිටින්නේ අයියෝ මලා මලා ලෙඩා මලේ ඒ වගේ වයි හිතෙනවා. නමුත් සරුවච්චන්සේ සඳහන් කරන මේ තාදී ගුණේ එන්නේ මෝතාරං නමඤ්ඤති ආස්වාද ප්‍රසවාසයේ විඳින මිනිහෙක් නැති තැනට ගියාට පස්සේ තමයි භාවනාව යන්නේ. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ මෙතන යන්න බැරිකමක් නැහැ. මේ තහදී ගුණයට යන්න බැරිකමක් නැහැ. අපි ඒකට කොච්චර අකුල් හෙලනවද කියන එක මම මේ පෙන්වන්නේ. අපි කොච්චර ඒක සැක කරනවද? අපි කොච්චර ඒක එනකොට වාද කරනවද? අපි කොච්චරක් එනකොට ඒක නැතිකරන්න ක්‍රම හොයනවද? මේ තේරෙම කෙලස් කියලා කියනවා. මේ සේරටම අවිද්‍යාව කියලා කියනවා. මේ සේරට මෝහය කියලා කියනවා. මේ සේරට ෂටගති කියලා කියනවා. මේ සේරටම වංචනික ගති කියලා කියනවා. මායාවී ගති කියලා කියනවා. හැමදාම ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ගියොත් අනිවාර්යයෙන්ම අහන දෙයක් තමයි මට හොඳට ආනපානි කරන ගියා මොනවත්ක්වත්ම වැටෙන්නේ නැත්තන් ගියා දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ කොහොමද මම නැවත මම ඇති කරගන්නේ? කොහොමද මම නැවත මාන්නය ඇති කරගන්නේ? කොහොමද මම නැවත තණ්හාව ඇති කරගන්නේ කියන කතාව ඒ පුද්ගලයාට දෝෂයක් විය යුතු නැහැ. ඒ පුද්ගලයාට තේරුම් ගන්න ඕනේ දරුවත් යනංශ මේ පෙන්නන අතම්මේතාවය. මේ පෙන්නන අවිරුද්ධ ප්‍රතිපදාව. මේ කරන తాදී ගතිය ඔය කියන තරම් බොහෝම ඈත තියෙන එකක් නෙවෙයි. තිබුණට තෑග්ග දුන්නට තෑග්ග බාරගන්න එකයි මේ අපිට එකතු වෙලා සාමූහිකව එකතු ගිවිස ගන්න වෙන්නේ. භාවනා කරන මනුස්සයට ඒකාන්තෙම ප්‍රතිඵල තියෙනවා. මු කවදාකවත් ඒක ප්‍රතිඵලේ බව දන්නේ ඒ වෙනුවට නානා ප්‍රමනෝ විකාර හිතාගෙන ඉන්න භාවනා කරන මේක වෙන්න ඇති ප්‍රතිඵලයේ ස්වාමින්වහන්සේ ගානන් ෂුවර් එකටම බඩු තියනවා මට දුන්නේ නැහනේ මට දීලා තියෙන්නේ බාල බඩුවක් වෙන්නේ නැති. ඉතින් ගිහිල්ලා අහනවා මේක හරියකද ස්වාමීන් වහන්සේ වැරදි එකද කියලා. ඉතින් අර හම්බ වෙච්ච එක නෙවෙයි ඊට වැඩිය මොකද්ද ඉල්ලනවා. ඒ තාක්කල් කවදාකවත් යථාභූත ඥාන. එහෙම නැත්නම් ඇත්ත ඇති හැටි දැකීම කරන්න බෑ. නමුත් අපි මේක මේ විදිහට සාමාන්‍ය බුද්ධියට දාලා තේරුම් ගත්තට කිසිම කෙනෙක් මේ ලෝකේ මේ ගැටේට අහුවෙන්නේ නැතුව ගොඩ එන්නේ නැහැ. හැම වෙලාවෙම අපිට සිද්ධ වෙන්නේ මේ විදිහට ගෙවම් කරගෙන යනකොට අපි කියන මේකට ඡය වීම දකින්නයි කියලා. අපි කියනවා මේකට වැය වීම දකින්නයි කියලා. අපි කියනවා මේකට Nirodhe දකින්නයි කියලා. අපි මේකට කියනවා විරංජනේ දකින්නයි කියලා. මෙන්න මේවා දකින්නකොට නොසැලෙන ගුණයෙන් ඒක දිහා බලන් ඉන්න පුළුවන්. අකම්පියතාවයෙන් ඒක දිහා බලන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කේවල தത്വයකින් මැනීමකින් තොරව ස්වාධීනව මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒක කවදාවත් භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඒක සම්මාදිට්ඨියෙන් ගන්න ඕන. ඒක යෝනිසෝමනසිකාරයෙන් ගන්න ඕන. ඒක කමඨාන් සුද්ධ කිරීමෙන් හදා ගන්න ඕනේ. ඒක ධර්ම සාකච්ඡාවෙන් හදා ගන්න ඕනේ. ඒකල භාවනාදී ඒක අත්දකින්න දෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂයට ලං වෙන්න දෙන්න ඕනේ. ඒ නිසා භාවනා කරන්න යනකොට යම් අදහසක් කරන ගියනම් අද මම මෙතෙන්ට යන්නම් කියලා නැත්නම් මේ දෙයට මම ළඟා වෙනමයි කියලා ඒ සියලු අදිස්ථාන, ඒ සියලු අභිප්‍රායන්, ඒ සියලු ගෙවැදීන් ඒ සියලු ප්‍රාර්ථනා ඒකාන්තයෙන් භාවනාවට බාධායි. ඉතින් මෙතෙන්දී යෝගාවචරය තවත් අපහසුවටපත් වෙන්න ඉඩක් තියෙනවා. මම මේ අපහසුවටපත් වෙනවා ඉදිරිපත් කරන්න අපහසුවටපත් කරන්න නෙවෙයි. දැනගෙන හිටියත් ඒක බේරෙන්න පුළුවන් නිසා. සමත භාවනා කරනකොට ඒ පෙන්නලා දෙනවා මේ මේ ධ්‍යාන වලට අදිෂ්ඨාන කරලා එතෙන්ද ගියයි කියලා ඊගාව ධ්‍යානට යන්නේ කියලා මේ ඉෂ්ඨිතසාර තත්තා තට්ටු මට්ටම් පෙන්වන ගතියක් තියෙනවා. විපස්සනා ඥානවල සත්‍යවිසුද්ධි ක්‍රම පෙන්වලා දෙනවා. ඉතින් යෝගාවචරයට හැමදාම දැනගන්න ඕනේ මං ඉතින් පළවෙනි ධ්‍යානෙල දෙවෙනි ධ්‍යානටවත් ගියේ නැත්නම් අපරාධි දවස් 10 රිට්‍රීට් කරුවට වැඩක් නැහැ. දෙවෙනි ධ්‍යානෙල තුන්වෙනි එකටවත් ගියේ නැත්නම් වැඩක් නැහැ. කියන්න දෙයක් නැහැ. ඉතින් මේ විදිහට තමයි ගුරුවරු උනන්දු කරවන්නේ. මේ උනන්දු කරවීමෙන් දැන හෝ නොදැන මේ යෝගාවචරයේ තණ්හාව වැඩෙනවා. මේ යෝගාවචරයේ මාන්නේ වැඩෙනවා. මේ යෝගාවචරයේ දෘෂ්ටිය වැඩෙනවා. ඉතින් ඒක ඒ ගුරුවරයාට කොහොමඩක්වත් අයින් කරන්න බෑ. Taman දන්නවනම් මේ විදිහට මේ අඳි අපි යුනිවර්සිටි කෙනෙක්දී ඔකට කියන්නේ අඳිනවයි කියලා. දැන් ගොනාට අඳිනවා කියන එක තමයි ගොනා කියන කැල කියන්නේ නැතුව කියනවා ඇඳලා ඉන්නේ කියලා. ඌ ඇඳලා ඉන්නේ කියනවා ඒ කියන්නේ ගොනාට ඇඳලා. නැත්නම් අයියා වෙන්න හදනවා කියනවා මුදුන වෙන්න හදනවා කියලා කියනවා. ඉතින් අපිට හැම වෙලාවෙම අයියා වෙන්න තමයි ඕනේ අක්කලා වෙන්නත් ඕනේ නැති අපි කියන්නේ අයියා වෙනවා කියනවා. කොයි තැනට ගියත් මොකේ හරි කවන්න උඩින් ඉඳ ගන්න ඕනකම තියෙනවා. මේ සෑම දෙයකින් වෙන්නේ අර තාදී ගුණය කෙලසෙනවා. තම්මේතාවයට වැටෙනවා අතම්මේතාවය අපෙන් දුරවන් වෙනවා. අපේ අකම්පිය ගතියක් නෙවෙයි අපිට හම් වෙන්නේ. ඉතින් ඒකට කවුරු හරි කෙනෙකුට උඹට ධ්‍යාන දිනකොට මෙහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ කියනොත් ඕන්න කේන්තියක්. අර මම අර එන්නේ ඉස්සලා අපිට අර පාලි ගන්නවා වීරකොම් මහත්තයා. කී කාලේ. අහම්බෙන් වගේ ඔක්කොම වත් පිරිත් ටික තමයි මටත් ඉගැන්වුවේ. මම මේ හිතන්ද පැවිදිනොයි කියලා. හරි විහිළු කතාවක් ඒ මාත්‍යගෙන ඒ මාත්‍යගේ පොත් විකුණනවා දවල් වරුවේ. ඉන්නකොට මහත්තයෙක් ඇවිල්ලා වාඩි වුණාලු. වාඩිලා කිව්වලු ටික වෙලාවක වචන තුනකින් විතර මට මම අනාගාමි කියලා. ඉතින් මේ මාසේ මේ මෝරච්ච මනුස්සය වීරකෝ මහන්දා හොඳ හොඳයි කිව්වලු. චර්මංශ කියනවා මහත්තය දන්නවද මම අනාගාමි කිව්වා. හොඳ කමන්නේ කිව්වා. ආයෙසරයක් කියනවලු දැන් මම අනාගාමි. ඊට පස්සේ කළු ඉතින් මෙයා ගණන් ගන්න නැති කරයට හරි හිතට හරි මදි මේ අනාගාමි කියලා. ඉතින් මෙයාගේ වැඩේ කරගන්න නැත්නම් තියෙන මොනවා හරි කියලා කන හැවවලු. ඊට මෙයාට හිත රිදවලු. ඊට පස්සේ හොඳටම ගේන්න ගිහිල්ලා නම් සිතන ගන්නවා මම වගේ කෙනෙකුට බැන්නොත් එම ආර්ය උපවාද වෙන තමසර කවදාකවත් ධානයක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. කවදාකවත් දිවි ලෝක යන්න හම්බ වෙන්නේ නැහැ. කවදාවත් තමසර මේ මාර්ගයේ මේ ජීවිතේ මාර්ගඵල ලබන්න හම්බ වෙන කියලා හොඳටම ගේන්න ගිහිල්ලා පොත් ගන්නෙත් නැතුව ගියාලු. ඉතින් වීරකෝ මහත්තයා කියන හුඟ කාලයක් ගියාට පස්සෙල තේරුනේ මිනිහා ඇත්තටම අනාගාමී කියලා මොකද ආයේ ආවේ නැතිලු. අනාගාමී කියන්නේ ගියාට පස්සේ ඉන්නේ නැහැ කියන එකනේ. ආයේ ආන්නේ පහුවා කල් ගියාට පස්සෙල තේරෙනවා මිනිහා ඇත්තටම අනාගාමී කියලා. මොනවා මේක තමයි තියෙන්නේ. මම මේ පැවිදි වෙන්න එනකොට මේ කෑගල්ල හරියේදී වාහනේදී ওই කතාව කිව්වේ. ඉස්ලාම් නිස්සන් වන්ට එන දවසේ මගේදී කියනවා මෙන්න මේමයි ලෝකයේ ඇති. ඉතින් අද ඊටත් වැඩි තත්ත්වේ. අද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ ඒ අන්තට්ටු බලනවා ගන්න. මම මේ මේ දේවල් තියනවා කියලා. මෙච්චර ලස්සන සරුවචනාංශයේ මේ මේ තාදී ගුණය එහෙම නැත්නම් අකම්පිය ගුණය පෙන්නද්දී අපි මේ ධර්මය හෝ කමන්නේ අල්ල බදා ගන්නවා මම දැන් ඉන්නේ ඊට වැඩිය හොඳ තැනක් කියන්නේ. සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. උඹ උඹේ නම්බෝ ලබාගෙන මිස මොන මගුලේ එල්ලුණත් මොන දේ ස්ථාවරයට ගත්තත් මොන දෙයට හේතුණත් ඒකෙන් උඹට කම්පනයක් චංචලයක් මිස කවදාකවත් తాදී ගුණයක් නම් ලැබෙන්නේ නැහැ. తాදී ගුණය ලැබෙන්නේ එල්ලෙන්න තියෙන දේවල් තේරම නැති වෙච්ච වෙලාවේ. අපි කියන්නේ ආලම්බණය කියලා කියන්නේ එල්ලෙන්න තියෙන දේ. අරමුණේ තියෙන ආනාපානයේ තියෙන අරමුණ ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණ කියලා අපි උණුසුම සිසිලස කම්පන සිසිල් ගති දිග බව කෙටි බව එහෙම මුලදී නිමිති වශයෙන් ගන්නවා. අරමුණු වශයෙන් ගන්නවා. එහෙම නැත්නම් ශලකුණු වශයෙන් ගන්න මේ ශලකුණු සේරම ගෙවුනට පස්සේ තමයි අපිට తాදී ගුණය පිළිබඳ උරගා බලන්න පුළුවන් තැන ලැබෙන්නේ. ඒ කියන්නේ අරමුණ සූක්ෂම වෙලා තේරෙන්නෙම නැත්නම් කියලා. අන්න එතනදී අකම්පිය ගතිය ගන්න පුළුවන් නේද? එතනට නොසලී ඉන්න පුළුවන් ගතිය ගන්න පුළුවන් නම් එතනට අතම්මේතාවය කිට්ටු කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරෙයි ඒ චිත්තක්ෂණයේ 100ට 100ක්ම ස්වභාවයෙන්මයි චිරදේ සිද්ධ වෙන්නේ. ඒක විවිධ පැත්තෙන් කියන්න පුළුවන්. ඒක චේතනාමකුත් නැහැ, අදිෂ්ඨානමකුත් නැහැ, අරමුණේ නිමිතිමකුත් නැහැ, අරමුණේ ආලම්බනමකුත් නැහැ, හිතේ සැකෙත් නැහැ, නිින්දත් නැහැ. හොඳටම තේරෙනවා මෙන්න මෙවැනි තත්වයකට හිතට හැරමිටියක් නැතුව නැගිටලා ඉන්න පුළුවන්. මෙතෙක් කල් තිබුණා එක්ක අරමුණ තිබුණා එක්ක මෙනෙහි කරා එක්ක අතෙන්ද යන්න ඕන කියන හැඟීම තිබුණා ප්‍රාර්ථනා තිබුණා ඒ සියල්ලම ගෙවන් වුණාට පස්සේ මං කියන්නේ මේ රහත් උනායි කියලා මං කියන්නේ මේ සෝවන් උනායි කියලා මේක පස්සම්බයං කාය සංකාරං කියන தත්තර බොහොම කිට්ටුවෙන් සම්බන්ධ කරන්න පුළුවන් තමන්ගේ කාය භාවනාවේ හොඳ දියුණු අවස්ථාවක්. නමුත් එතෙන්ට ගියාට පස්සේ ඒකට අපි කොච්චර සැලෙනවද? අපි ඒකට කොච්චර අනවින කරනවද කියලා කිව්වොත් අපි ඒක මම කියා ගන්න හදනවා, මගේ කියා ගන්න හදනවා, මගේ ආත්මය කරගන්න හදනවා. එහෙම හිතන හිතවිල්ල නිසා මේක කෙලසෙනවා. ඒක කීප පොලකම සඳහන් කරලා තිනවා යේන යේනහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් පිළිබඳව ඔබ කල්පනා කරන්න ගත්තොත් ඒ නිසා මේක වෙනස් දෙයක් වඩපත් වෙනවා. වෙනත් දෙයකටපත් වීමම බයක් වෙනවා. බය ඒකාන්තෙම දුකක් වෙනවා. ඒ නිසා එහෙම දෙයකට ගියාට පස්සේ මේක මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මේ කර ගන්න නැතුව. එහෙම නැත්නම් ඒකේ උප ဋ ාශි කියන විදිහට ස්ථාවරයක් ගන්නේ නැතුව. එහෙම නැත්නම් ඒක අතම්මේතාවයකින් යුක්තව. නැත්නම් අකම්පිතතාවයකින් යුක්තව. අවිරුද්ධ ප්‍රතිපදාවෙන් යුක්ත ඒක දිහා බලාගෙන නමුත් ඇස් නැති මිනිහෙක් වාගේ බලාගෙන. ඒක වින්දට මොකද නොවි වින්දමනක් නෑ අන්තභාග වෙච්ච මනුස්සෙක් විඳින්නා වගේ. ඒක හොඳට අනික් දෙයින් වෙන් කර දැනගන්න පුළුවන් විඥානයේ තිබුණට මොනම තාලකින්වත් ඒකෙන් නම්බුවක් ගන්න නැතුව මේකේ පුහුණු කරනවා නම් එහෙම පුහුණුවක් අපිට භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉතිහාස භූගෝලය හම්බෙයි කියලා හිතන්න පුළුවන්. කවදාවත්ම නැහැ. ඒ වගේදී පුළුවන් තරම් අපේ තණ්හා වඩනවා, මාන්නේ වඩනවා, දෘෂ්ටි වඩනවා. නමුත් ඒක දන්න මිනිහට මේ ශිල්ප ශාස්ත්‍රය දන්න මනුස්සයාට මේ අපිට හම්බෙන භාෂාව හරහා මේ தত্ত্বය sannivedanaya කරන්න පුළුවන්. හරිම අමාරු මොකද්ද අපි ළඟ තියෙන ඔලොමල කම නිසා. අපි මේ අවිද්‍යාව, තෘෂ්ණාව පිළිබඳ ඇති මේ ඒකට කරන ආශාව අවිද්‍යා ස්වරූපෙන් අපිට පෙනී හිටින් නිසා අපි ළඟ තියෙන විශාල මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් මිත්‍යා දෘෂ්ටියක් ඒක නිසා අපි කවදාකවත් ඒ මිත්‍යා දෘෂ්ටිය පැත්තකට දාලා මේ සරුවචනංශේ පටහැරලා පෙන්වන දේ බලන්න යෑම අපි හිතන එක මහ නෝන්ජල් වැඩක් මොනවාක්වත් නැද්දයක් අගේ කරන එක මේ Taman පස්සට යෑමක් එහෙම නැත්නම් Tamanට පාඩුවක් ඒ නිසා යත්තන්ඩ ඒ දෘෂ්ටි කෝණය හදා ගන්නකම් ඒ ඒ යෝනිසමනස්කාරය හදා ගන්නකම් අතෙන්ට යන හැම වෙලාවෙම බයක් ඇති වෙනවා. ඒක නිසා බටහිර මානසිකත්වයේ බටහිර මනෝවිද්‍යාව කියන්නේ මේක විමුක්තියට ඇති බය කියලා. අපි හැම වෙලාවෙම ඇලි ගලි වාසය කරපු જાතියක්නේ. මොකක් හරිට හේතු වෙලා මොකක් හරි කරේ දාගෙන මොකක් හරි නම්බුවක් ඇතුව ඉන්න මනුස්සය මේ තියල්ලම හැල්ලා යනකොට මේ මනුස්සයට බේන්නේ මම කොන් වුණා. මම රැයෙන් තල්ලු වුණා. මම අසරණ වුණා. මම මට පාළු ගතියක් දැනෙනවා. මං ඒකාකාරීකමක් දැනෙනවා. නිදිමතක් දැනෙනවා කියලා අර විශාල කෙලෙස් රාශියක් ඒ වෙලාවට ආවට පස්සේ යෝගාවචරගේ තියෙන අසරණ ගතිය නිසා ගංගේ ගහගෙන යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙන්න වගේ එක්ක අපි තණ්හාවෙ එල්ලෙනවා. එක්ක දිත්‍යයේ එල්ලෙනවා. එක්ක මාන්නේ එල්ලෙනවා. ඉතින් ඒක ඒ විදිහට වෙන්නදලා මේ වෙලාවේදී මම නැවත ගොඩීම සඳහා මේ අල්ලගත්තේ තණ්හාවයි. මම මේ අල්ලගත්තේ මාන්නයයි. මම මේ අල්ලගත්තේ ditthiyයි කියලා දකින්න පුළුවන් නම් පරෝපදේශ රහිතව ඒක අති ශ්‍රේෂ්ඨයි. ඒ කවදාකවත් ඒ විදිහට වෙංගල කොටුකල දකින්න බෑ. එතෙන්ට මනකන් යන්නේ නැතුව. එතෙන් කියලා දවසක් දෙක වරද්ද ගන්නත් ඕන. ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ හරි මේක තමයි සූරව වීරව දීරව අපිට නොකම්පිතාවෙන් බලාගෙන ඉන්න තියෙන්නේ. ඒ නිසා මම අද බලාගෙන ඉන්නවා. එතකොට මට මේ ඇති වෙන බය, මේ ඇති වෙන ඒකාකාරී ගතිය, ඒ නීරස ගතිය, ඒ සැකය, ඒ ශ්‍රද්ධාව නැතිවීම එක්ක තණ්හාව නිසා. අනේ ඊ ආව අද නෑනේ කියලා. එනතම් මාන්නේ නිසා මම ඉස්සරහට යනද පස්සට යනවාද කියලා. එනතම් මේ භාවනා කරන මමෙක් ඉන්නවා කියන දිට්ඨිය නිසා. එතකොට ඒ ඉස්මතු වෙන තණ්හා හෝ මාන්නේ හෝ දිට්ඨිය දිහා විමසුන් නුවණකින් විමර්ශන බුද්ධියකින් ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් තමාටම දැක ගන්න පුළුවන් වුණොත් ඒ දකින්න දෙයට ධර්මයේ දකින්නයි කියලා කියනවා. ඒ හරහා බුදුන් දකින්නවා. ඒ හරහා අපි తాදී ගුණය දකින්නවා. ඒ හරහා අපි අතම්මේතාවය දකින්නවා. ඒ හරහා අපි අකම්පිතතාවය දකින්නවා. ඒ හරහා අපි තපස දකින්නවා. ඒ හරහා අපි සතිය දිනුව දකින්නවා. ඉතින් එතකොට තේරෙනවා මෙතෙක් කල් කරපු සෑම අත්තරක්ම මේ හරි දේ සඳහා ඒකාන්තෙම ආධාර වෙලා තියෙනවා. කෙලින්ම පළවෙනි දවසේ මේකට මෙතෙන්ද ගිය කිසිම කෙනෙක් සාසනේ නැහැ. මනකොටම බයක් ඇති කරනවා යනකොටම චකිතයක් ඇති කරනවා සැකයක් ඇති කරනවා ඒක කවදාකවත් දඬුවම් කළ යුත්තක් නෙවෙයි නිසා කමටහන් සුද්ධ කරනට එකම ප්‍රශ්නේ දහසරයක් ඇහුවත් කවදාකවත් නිග්‍රහ කරන්න හොඳ නැහැ. ඒ බුදුම ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් අහපු වෙලාවේදී ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කළ තියෙන්නේ අබෞද්ධ රටකින් ආපු කෙනෙක්. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ හරිම විහිළු සහගතයි වගේ. ඒ ස්වාමීන් වහන්සේ හරියටම පරිවර්තකය ලව්වා බුරුම් භාෂාවට දාන ප්‍රශ්නේ විස්තර කරනකොට තේරුණා සභාවින් අනික් කට්ටියට තේරෙනවා නිකන් තේරුම් ගත්තේ ප්‍රශ්නේ අහපු එකනා කිසිම දෙයක් දන්නේ නැති 6 4 දන්නේ නැති කෙනෙක් වගේ කියලා. මොකද ඒකට උත්තර දෙන්න ඉස්සෙල්ලා සයිඩෝ කියනවා ප්‍රශ්නේ අහන්න ගොපල්ලෙක් වුණත් උත්තර දෙන්න බෝසතාණන් වහන්සේ නමක් විදිහට උත්තර දෙන්න ඕනයි කියනවා. ඒ මනුස්සයා නිඳා කරලා උඹට ප්‍රශ්නයක්වත් අහන්න තේන්නේ කියලා බිමානනික නිවේයි කරන්න තියෙන්නේ. ඒ මනුස්සයාට උත්තර දෙන්න ඕනේ තමන් බෝසතාණන් වහන්සේ නමක් විදිහට ඒ මනුස්සයාට තව පුළුවන් තරමින් නැගිටවන්න හදලා Tamante ඒ කරගන්න තියෙන කුසලයේ කරගන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන අයට අපි සමාජලාට මේ වගේ ਵਿਚාර මේ සංසන්දනාත බලනකොට කෙනෙහෙන විදිහට කතා කරාට අපි මේ ලාභයකට සත්කාරයකට සම්මානයකට කරන ප්‍රයත්නයක් නෙවෙන නිසා මේ ක්‍රමෙන් අර යන්න ක්‍රමයක් නැති නිසා අපි නැවත නැවතත් හමු වෙමින් කවදා හෝ මේක tamamම සුයම්බෝ ඥාණයෙන් වටහා ගන්නකම් මේක විසඳෙන්නේ නැති නිසා මේ සඳහා කැපකරන දින සියල්ල කැපකරනවා. නිසා මේකට කියනවා ලෝකේ තියෙන අන්තිම උසස් දාණය කියලා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මිනිස්සුયો තම තමන්ගේ අංගෝපාංග කපන්න තිද්ද වුණොත් අංගෝපාංග කැපීම සම්බන්ධයෙන් ගෙවන්න පුළුවන් ඕනේ ගණක් ගෙවන්න ලෑස්ති. ධනංචජේ ජීවිත අංගමාහෝ තමන්ගේ අතප්පය කපන්න වෙනවනේ ගණ ඕනේ ගණක් ගෙවලා ඒ මනුස්සයෙක් විසඳ ගන්න හදනවා ගෙවල් දොරවල් හරි වීදම් කරලා. ඉඩ ගණන් හරි උකස්තිය. ඒ වගේම ජීවිතේ රැක ගන්න බැරි නම් ශරීරේ කොටසක් හරි කපලා ජීවිත රැක ගන්න උත්සාහ කරනවා කියන්නේ. අංගං චජේ ජීවිතං රක්කමාහු මේ දොස්තර මත කිව්වොත් එහෙම කරන්න දෙයක් නැහැ දැන් පිළිකාව උඩු දුවලා තියෙන ඒක නිසා මේ කෑල්ල කපන්න ඕනේ කැපේ නැත්තම් කියලා ඉතින් අන්තිමට බැරි තැන ඒ කෑල්ල කපලා හරි බේන්නවා කියලා නමුත් ਸਰවචනසේ සඳහන් කළ තිනවා අංගං ධනං ජීවිතං ചാපි ධබ්බං නරෝ චජේ ධම්ම මනුස්සරන්තෝ මම ඔබලට එකක් කියන්නම් ධර්මයේ නියම විදියට භාවනා වෙනකොට උඹලට ධනියත් පියදම් කරන්න වෙනවා අංගත් පියදම් කරන්න මුළු ජීවිතයත් පුදන්න වෙනවා මුළු ජීවිතේම අයින් කළා තමන් එතන හිටියොත් භාවනාව නෑ තමන් එතනින් භාවනාවේදී ගෙවිලා ගිහිල්ලා සෝතාරං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති දඨාරං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති දකින්නෙකුත් නැති වෙනවා අසන්නෙකුත් නැති වෙනවා විඳින්නෙකුත් නැති වෙනවා හිතන්නෙකුත් නැති මට්ටමට ගියාට පස්සේ තමයි ඒ තාදී ගුණයට දොර ඇරෙන්නේ අන්න එතනදී නොසලී ඉන්න පුළුවන් නම් එතනදිත් හිතනවා මම වම් පැත්ත පේනවා දකුණු පැත්ත පේන්නේ නැහැ කියනකොට අතකාල බලන්න හිතනවා කෑලි සෙට් එක ඔක්කොම තියනවලු කියලා. නැත්නම් ඇස් දෙක අරලා බලන්න හිතනවා ගෙදර යනකොට කියන්න අඩු කාඩි නැතුව යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී පරීක්ෂා කරන්නේ මේක මේ නැති වේගන යනකොට කෑල්ලක් නැති වුණත් පුදුමාකාර බයක් එනවා. මම දවසක් අර භාවනා කරන ඉඳදී ඇඳක් උඩ ඉඳගෙන බහාලෝක භාවනාවක් නෙවෙයි. හොඳටම ගොම්මන් වෙලාවේ හද්ද දිහාවුම් කහගෙන හිටියා. අහගෙන ඉන්නකොට මට තේරෙන්න පටන් ගත්තා එහිමීට එහිමීට ඇඟ නිකන් ඉස්සල ඉස්සල ජොලි නිකන් තොටිල්ලක තියලා බබා නලනවා වගේ ගියා. ඉතින් දැන් මේක අගේ කරනකොට මේක වේරම්බ වාදී වගේ කරකවගෙන යන්න පටන් අරගත්තා. මං දඬු වෙලා දැඩි වෙලා ඇඳ අල්ලගෙන කෑ ගහගෙන නැගිට්ටේ නැති වෙයි කිය. නැගිට්ටට පස්සෙත් මට තේරෙනවා සුසුම්නාව දිගේ කොඳුයට පෙළ දිගේ ඉහළට එයා කන්ඩිෂන් කරපු උලන් එන්න වගේ තාම සිසිලසක් එනවා. හැබැයි මම ඉන්නේ දඬු වෙලා මට පස්සේ හිනහා ගියා. මේ වෙච්ච දෙයට මේක යන්න දෙන්නේ නැතුව මම මේක නතර කෙරුවේ කොච්චර ආයාසයෙන්ද කියලා. පස්සේ ගිහිල්ලා ඒ ડોક્ટર ෆර්නෑන්ඩෝ හම්බ වෙලා මෙඩිකල් කොලෙජ් මෙඩිකල් ෆැකල්ටි එකේ උගන්වන ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් මම කො මෙන්න මේ මගුලක් වුණා හැබැයි ඒක හරි සුවිශේෂී හැබැයි ඒ වෙලාවේ පුදුමාකාර බයක් ආවා පුදුමාකාර දඬු වීමක් උනේ කඩාගෙන යයි කියලා ඉතින් එයා බොහොම මේක මේ ආශ්චර්ය විදියට ගත්තේ. යකෝ දැන් ඔච්චර කල් භාවනා කරලා තියෙනවා මට ඔහොම එකක්වත් වෙලා නැහැ. උඹ මේ දවස් දෙක තුනකට භාවනා කරලා උඹට හරි ගියානේ කියලා. මට හිතුණා මේක හරියෑමක් නෙමෙයි මේ මමත් නැති වෙලා. ඊට පස්සේ මම 79 විතර වගේ ඊට අවුරුදු දෙකකට පස්සේ පාතිමා මෙඩිටේෂන් සෙන්ටරේ කතෝලික පල්ලියක ලේවැල්ලේ ওই මුනින්ද්‍රජීත් එක්ක භාවනා කරා. ඉන්දියාවෙන් ආපු වෙලාවේදී. භාවනා කරන වෙලාවේදී එයා කියන්නේ විපස්සනා. එයා කියන්නේ මේ පිම්බි මැකිලියම විපස්සනා. මට ඉංග්‍රීසි තේරෙන්නේ නැති හින්දා මං කරන්නේ මට ඕනේ භාවනාව. මං ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරන දැදී ඇම්බියුලන්ස් ලයිට් එකක් වගේ කරකෙන්න පටන් ගත්තා. මගට එනවා ටක් ගාලා ඇනිනවා. මගට එනවා ටලක් ගාලා. ඉතින් මේක ජොලිහින්ද යන්න පටන් ගත්තා. මොකුත් නැහැ. ඇස් දෙක නිලංකාර කරන එන්න එන්න පටන් ගත්තා. අර වගේම අර වෙලාවයි කරකනවා. මේකේ එළියක්. අරිරත් පෙදිය ටිකක් වෙලා අල්ලන්නේ හිටියා බය වුණා. බය වෙලා අතහැරලා ඉතින් මං ගිහලා එක්කෙනෙකුට කතා කරලා කිව්වා මේ මට මේ කර්මත්තානාචාර්යවරයා පොඩ්ඩකට පුද්ගලිකව හම්බෙන්න පුළුවන් දෙන්නෙම නැහැ. කොහොමඩක්වත් දෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ මම විදේශ සැලකිල්ලක් විතර දෙන්නම් කියලා මම යනකොට ඇත්තටම එතුමා නිදාගෙන හිටියේ මම දන්න ඉංග්‍රීසියෙන් කිව්වා මෙන්න මේව දෙයක් වුණා. කෑවනේ මං කිව්වේ විපස්සනා කරන්න කියලානේ අබහුගිල කරන්නයි කිව්වා මට තීරණේ මම රාජදඬුවමක් කරපු වැරද්දක් කරපු විදිහට පතෙන් පතට ගිහලා අයියෝ අපරාධි භාවනාව කඩාගත්තයි කියලා ඉතින් විපස්සනා කරා ඊට පස්සේ මෙහි ඇවිල්ලා ඊට පස්සේ මං ආවේ 89 89 වෙලා ලොකු සංසිකාව භාවනා කරා විපස්සනා කරලා ලොකු සංසිකාව දැන් හරි උඹ ටිකක් සමතේ කරපන් කියලා ඒකට මට හොඳට මතකයි ප්‍රේමදාස මහත්තයා දිනනවා ප්‍රතිඥා එනවා මට කරගෙන්න පටන් ගත්තා මට තේරෙනවා ප්‍රේමදාසට වැඩිය මහතට වැඩිය දිනිල්ලක් මේ එන්න හදන්නේ කියලා. ඇයි මං දෙකක් කාලානේ තිබ්බේ? ඒක හොඳටම යන්න ඇරියා. යන්න ඇල්ල ගියාට පස්සේ මම ලොකු සාන්දිට කිව්වා. මෙසේ ලොකු සාන්දිට කොහොම තමයි හිත පිරිසුදු වෙනකොට ඒ පිරිසුදු බව පේනවා. ඒක Tamanටම වැටහෙනවා. ඒ වෙලාවේදී මොනම විදියකින්වත් මේක හසුරන්නේ නැතුව මම කියන හැඟීමකින් හෝ ජීවිත ආශාවකින් හෝ කාය ආශාවකින් තොරව යන්න දෙන්න ඕනේ. නැත්තම් කවදාකවත් මේක මුදුන්පත් වෙන්නේ නැහැ එතකොට මම කව අරමිනියා මාව කෑවනේ ස්වාමීන් වහන්සේ කියලා එක පහකට මට කියුණා. ඊට පස්සේ මොකද මොකද කියලා මම කව මේක මේ අවුරුදු 10කට ඉස්සෙල්ලා මට ආපෙලා දී මහත්තයා මේක වැරදි කියලා කිව්වා. මම නැත්තම් ඒ වෙලාවේ හරි හරි සංසාරෙත් එක බලනකොට අවුරුදු 10 මොකද්ද දැන් ඉතින් හම්බෙලා තියෙන්නේ ඔක් කරගෙන යන්නේ කියලා. එතෙන්ද එනකොට මේ සමතෙන් හෝ වේවා විපස්සනායෙන් හෝ වේවා ඒ අරමුණත් ගෙවම් කරලා එහෙන් එන නිමිත්ත හෝ එහෙම නැත්නම් නිමිත්ත කැළම නැතුව භාවනා කරන්නෙත් කරන්නත් නැතුව කඩාගෙන යනවා වගේ මේ වැවක වාන් ඇරියා වගේ. එහෙම නැත්නම් සුළු සුළුකකට අහුණා වගේ. එහෙම නැත්නම් පන්රල් ගහක් දියසුලියකට අහුණා වගේ අරගෙන යන්න පටන් ගන්නවා. ඉතින් අරගෙන යන්න යන වෙලාවේදී තණ්හාමාන දිට්ටි තිබුණොත් ඒකට යන්න දෙන්නේ නැහැ. අපි ඒක නතර කරලා ඇද්ද කරගන්නවා. ඇත් දෙක අරලා ඉතිවිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඥා ජන සම්පන්නෝ සූතෝ ලෝකවිදු අනුත්තර පුරිත්තම සාති සත්තා දේවමනුසානම් බුද්ධෝ භගවාති කියලා බුදු ගුණ වඩනවා. හරි යන දෙයට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි සරුවත්යන් සඳහන් කරන්නේ යම් තාක් Taman ළඟ මේ තණ්හාමාන දිට්ඨි තියෙනවා නම් ඒ යන ගමනට අපි වළක්කන එක තමයි තණ්හාමාන දිට්ඨියෙන් කරන්නේ. ඒකට දොස් කියන්න එපා. මේ මතුවලා තියෙන තණ්හාවද මේ මතුවලා තියෙන්නේ මාන්නේද මේ මතුවලා තියෙන්නේ දික්තියද කියලා එතනදී විවේකීව පොඩ්ඩක් බලන්න පුළුවන් නම් විරාගීව පොඩ්ඩක් බලන්න පුළුවන් නම් නිරෝධ සම්පන්නව ඒක බලන්න පුළුවන් මේ ගෙවෙල යන දිහා හොඳට බලන්න පුළුවන් පටිනිස්සක් ගන්න පස්සියෝ මයිලක තියෙන තණ්හාව තියෙනවනම් මම මෙතෙක්කල් කොක්ක දැම්මා මෙතෙක්කල් මාව අවුලගත්තා කමන්නේ දැනුත් උඹ මට කරදර කරනවා මං අද උඹ දැක්කා මයිලක තියෙන මාන්නේ නිසා මම මේක වෙනකල් මනින්ද ගියා. මං අද දැක්කා. මයිලක තියෙන දිට්ඨිය නිසා මමයි නිවන් දැක්කේ මමයි සෝවාන් උනේ මමයි රහත් උනේ කියලා Taman ගහ ගන්න ගතිය මේ ධර්මතාවයක් මේකේ තියෙන්නේ මම නෙවෙයි. ආන් ඒ දේතන දකිනවනම් ඒක සරුවත්යන් සඳහන් කර දෙන්නේ දත්තාරං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඥාතාරං නමඤ්ඤති මේ දේ දැක්කේ මමයි කියලා ඒ දර්ශනීය මගේ කියාගන්න දකින්නේ හිතන්නේත් නැහැ. ඒ ලස්සන මොනවාරි ඇහුණා නම් නිස්සද්ද හොඳට කතිය ඒකත් මම ඇහුවා කියලා අහන්නේ එතන තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්නෙත් නැහැ. වින්දාන විදෙන්ද දෙයක් නැතරම් ඉතාම සූක්ෂම සැපයක්. ඒකත් මම වින්දා කියලා මන් විඳින්නෙක් තණ්හා දිට්ඨි වශයෙන් ගන්නෑ. ඒ වගේ විඥානයේ කියවනම් ඕක සමත මේක විපස්සනා මේක ආමිෂ සුඛේ මේක නිර්ආමිෂ සුඛේ මේක මේ ඒ කොන්න જાතියෙන් විඥානය ඇවිල්ලා කතා කරත් එහෙම කල්පනා කරේ මමයි කියලා කල්පනා කරන්නේක් වෙන්කොට හඳුනාගන්නේක් ස්ථාපිත කරන්නේ එහෙම කෙනෙක් ළඟ හේතු වෙන්නේ නැහැ. ඒක එන එක නම් එනවා. ඒක හොඳට මතක තියාගන්න මේක පුද්ගල දෝෂයක් නෙවෙයි. සරුවත් යනසත් ඇවිල්ලා තමයි මේ කියන්නේ. ඒ වෙලාවට මමානේ මතුවෙනවා. නමුත් ඒක දිහා අනුන්ගේ දෙයක් වගේ පරතෝ සංකල්පයෙන් මගේ කියා ගන්න නැතුව බලන්න නම් අපි මේ එදිනදා ජීවිතේ අපිට වටිනා අපිම කෑ යුතු අපිට කෑවට කවුරක්වත් දොස් කියන්නේ නැති තම සතු වස්තු අපි තව කෙනෙකුට කන්න දෙනවයි කියනවා වගේම අපි ඒකට දාහනේ කියලානේ කියන්නේ වෙන කෙනෙකුගේ හිතසුව පිණිස කතා කරනවා ඉතින් ඒ විදිහට දාන දෙනවට වගේ අපි දස දාන වස්තුවෙන් දාන දෙනවා වගේ යම් වෙලාවක අපි අදිස්ථානයක් ගත්තොත් මන් නිසා ඊට පස්සේ කිසි කෙනෙකුට මම බයක් එන්න දෙන්නේ නැහැ. මං අනුන්ට අබෙහෙ දෙනවයි කියලා. මැරෙන්න ඉන්න හරක් නිදාස් කරනවා. ওই নানা ආකාර විදිහට අබේ දාන දෙනවනේ. මොනම හේතුවක් නිසාවත් මම කාටවත් බයක් නැදෙනවා කියන එක තමයි සීලය කියන්නේ. සීලේ තියෙන කෙනාට කවදාකවත් බයක් එන්නේ නැහැ. මොකද කවදාකවත් කෙනෙකුට බයක් ඇති කරන්නේ හැකි තාක් උත්සාහ කරනවා මිනිස්සු මම නැතුවට හරි බයෙන් ඉන්නේ නිසා මාව දැකලා හරි කමන්නේ අබේ ලැබේවා. මට පුළුවන් විදියෙන් අබේ ලැබලා දෙන්න හදනවා කියන එක සීලේ කියනවා. ඊට පස්සේ මෙතුආකල් සංසාරේ මම මාගේ කියාගෙන ආපු මේ නීවරණ ධර්ම ටික දීලා දැමීම තමයි සමති කියන්නේ. අපි නීවරණ ධර්ම රැකීමේ පුදුමාකාර ව්‍යායාපාර කරන්නේ. ඒක තමයි මේ මිච්ඡාපටිපන්න අවිජ්ජාව කියලා කියන්නේ අපි මුළු මේතන ඉඳද්දී සමහරට දවසම නැත්තම් පරියන්කේ පුරාවට නීවරණ නැති හිතක් හදනවා. ගිහලා ආය ඩොක් කාලා නීවරණ කොටකට දානවා. හොදෝද මඩේ දානවා. ආය මුකුත් නැහැ ගෙදර වලට ගියාට පස්සේ ඒකටම සකස් කරගත්තේ නැත්නම් ආය මොනම දෙයකින්වත් කොට ගන්න බැරි කක්ක වලකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ කියනවා ගෙදර නොගින් කොහමද? අපේ අපේ මම නැතු ඉවර මේ ඒ වෙලාවට ඊර පායන එකක් නැහැ. උදේට ඇඳාවට ඉර බයින් එකක් නැහැ. මම ගෙදර යන්න ඕනේ යන්ත්‍රේ කරකවන්න. අනේ එකෙකුටවත් මම නැතුව බෑ කියලා තමන්ම අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා. ඒකල ගිහිල්ලා ඔළුවේ දාගන්නේ මොකද? මම විශාල ගොඩ ගන්න බැරි නීවරණ රාශියක්. ඉතින් ඒක දීලා දාන එක සමත භාවනාව ගැන. විපස්සනාදි කරන්නේ තමන්ගේ රුචි අරුචිකන් ටික දීලා දාන එක විතරයි. මේටෙක් ජීවිතේ රැකගෙන ආව නම් මේක මට ඕන මේක මට එපා මේක මම මේක මගේ රුචිය මේක මගේ අරුචිය කියලා මේ සේරම නිසා තමයි අපිට මේ තණ්හා මාන දිට්ඨිය ඇති කරන්නේ ඒක නිසා මේ යහපත් හොඳ විරාගයක් යහපත් හොඳ ක්ෂේවීමක් වැයවීමක් නිරෝධයක් එනකොට ඒවට නැවත තණ්හා මාන දිට්ඨිය ඇති කරන තුො මෙතෙක් ගිනා අපේ රුචි අරුචිකන් ටික අතහැලා දාන්න පුළුවන් නම් ඒකට කියනවා තාදී ගුණය කියලා කේවල தත්ත්වය කියලා කියනවා එහෙම නැත්නම් සාපේක්ෂ භාවයක් නැති උපේක්ෂා தত্ত্বය කියලා කියනවා. තම්මේතාව අතම්මේතාවය කියලා කියනවා. ඉතින් ਉਹ ඇත්තටම ජීවිතයේ නැත්තම් අපි ලියන අපි දන්න සාහිත්‍යයේ තියෙන අන්තිම උසස් సౌందර්ය පද. ඒක ඒ තරම්ම సౌందර්ය වෙන්නේ ඒක අත්විඳු මිනිහට තමයි. අනික් මිනිස්සුෙන් මේකේ වෙන්නේ හරි පාළු හරි කම්මැලි කිසිම වගතුවක් නැති මහා අසරණ වීමක් විදියට. ඒ නිසා එවැනි අසරණ වීමක් ආර්යයන් වහන්සේලා මුළු ජීවිතේම සංසාරයෙන් ලබාගත්තු උතුම්ම දේ වශයෙන් සලකනකොට කාමභෝගී එහෙම නැත්නම් සමාජශීලී එහෙම නැත්නම් ඇහකන නාසයේ පිනවීමේ කට්ටියට ඒක පේන්නේ මේක සම්පූර්ණ අවාසනාවන්ත තත්වයක් කියලා. සරුවචන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් දුරු කරපු නිසා ලෝකේ ඉන්න අවාසනාම වන්ත කෙනා. මේ පුත්‍ජජනක පැත්තෙන් බලනකොට මොකද සවාසනා සකලක් වශයෙන් අයින් කරපුවා ඉතුරු වෙන්නේ අවාසනාව විතරයි. අපේ ගෙදෙට්ටත් නම දාලා තුන ඉස්සර වාසනා කියලා. ආවට පස්සේ ඥානන්ද සෝන්සේ කිව්වා ගෙදර ඉඳලා ආපේක ලොකු දෙයක් කියලා. මේ වාසනාව අතහැරලා ආපේක ලොකු දෙයක් කියලා. මොකද කෙලස් වාසනාවට තමයි අපි ලෝකේ වාසනාව කියලා කියන්නේ. එචා ඒක අතහරිනකොට හිතන්ඩ නිකමට හරි තව කෙනෙක් එක්ක අත්වල බැඳගෙන යන්න පුළුවන් වෙයිද කියලා. අපි දෙන්නම නිවන් යන් කියලා කවදාවත් බෑ. මේ ළඟදී අර මම දැක්ක මොකක්ද එක පොතක ලියලා තිනවා අත්තල් බැඳගෙන පීනන්න බෑ කියලා. කවදාකවත් අත්තල් බැඳගත්තොත් පීනීමට බාධා. ඒ නිසා මෙතෙන් යනකොට තනි අලිය තමයි. මම දැන් මෙතන. ඉතින් මේ තනිවීම ලෝකයා දකින්නේ බය අදුකමක් විදියට ප්‍රශ්නෙම් පැනයාමක් විදියට පෞද්ගලික ආත්මార్థකාමී විදියක් විදියට. ඉතින් මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ එවැනි කෙනා අසරණ නොකරන්නයි මේ කියන්නේ. සුතේ සෝතබ්බං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති මේ අහන දේවල් වල උට වැඩි අහන්න දෙයක් නෑ ඕක තමයි ප්‍රകൃතිය. උන් යහර මොනවත් හිතන්න එපා වෙන මොනවත් තියෙනවයි කියලා. නාහඬ ලැබේවා කියලා ඕ නෑහුවයි කියලා ඒක අඥාන උපේක්ෂාවෙන් බැහැර කරන්න යන්නත් එපා. ඇසිය යුත්තක් මේ ලෝකේ තියෙනවයි කියලා ගණන් ගන්නත් එපා. අසන්න කියන මමෙක් ඉන්නවයි කියලා ගණන් ගන්නත් එපයි කියනකොට පේන්නේ මේක සම්පූර්ණ මේ ලෝකයට අයිති නැති ව්‍යාකරණයක් වගේ. නමුත් ඒකට හොඳටම කිට්ටු කරන්න පුළුවන් ජීවිතයේ මේ අත්දැකීමක් තමයි මේ ආස්වාද ප්‍රසවාසය වගේ අරමුණක් කරගෙන ඒක සම්පූර්ණයෙන්ම ගෙවන් වෙනකොට ඒක කෙරේ නොසලෙන தત્ත්වේ. ඒක කෙරෙයි ඒ తాදී ගුණයෙන් බලන්න ඉන්න පුළුවන් తত্ত্বය. ඉතින් ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් හැම වෙලාවෙදීම භවනා දියුනේ යනකොට Taman ඒ තණ්හා නිසා මාන නිසා දිට්ඨි නිසා ඒකට කෙනේකම් කරනවා. ඒක නිසා මංගල සූත්‍රයේ <coughs> වාගේ සූත්‍රවල මංගල කරුණු 32ක් සරුවචන හංසයේ මේ අසප්පුරුෂ සේවනයේ අයින් වීම තැන ඉඳලා කියන ඇවිල්ලා මාර්ග ඥාන ඵල ඥාන ලබන තැන විස්තර කරනවා. ඉවරුණාට පස්සේ ඒ මාර්ග ප්‍රඥාන වලට ඉවර වෙන්න eBay මේ ඒකටනේ අපි මේ උත්සාහ කරන්නේ නමුත් ඉවරුණාට පස්සේ කියනවා පුත්තස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං කියලා මාර්ගඵල ලබන මට්ටමට හිත දියුණු කෙච්ච මනුස්සයාට විතරයි මේ ලෝක ධර්මයන් ස්පර්ශ කිරීමේදී පුත්තස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති හිත කම්පා නොවෙන්නේ ඒ වාගේ ওই తాදී ගුණ දිනු කරනකන් <clears throat> එහෙම නැත්නම් අරමුණ සම්පූර්ණ ගෙවම් කරද්දි නොසැලෙන ගුණයක් වැඩිවීමට නැවත නැවත තමන්ගෙම අත්දැකීමෙන් යන කෙනෙකුට විතරයි තේරෙන්නේ මේ ලාභ පාඩු ආදී මේ ලෞකික ධර්ම නැත්නම් අෂ්ටලෝක ධර්ම කම්පා වෙද්දී කම්පා කරන්න හදද්දී අකම්පිතව සිටීමේ හැකියාවක් තියෙන එකම සතා මනුස්සයා විතරයි. ඒක ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළේ විසම ලෝකේ සමහිත පැවැත්වීම කියලා. හැබැයි ඒකට ලෝකයට වෙන්නේ මේ මනසට හිතප්පපුවන් නැති මිනිහෙක් කියලා. එහෙම නැත්නම් අඥාන උපේක්ෂාවක් කියලා. එහෙම නැත්නම් කැක්කමක් නැතිකම කියලා. ඉතින් මේගොල්ලෝ අපිට කැක්කමක් දෙන්න හදනවා. කොහොමනේ මේ වෙලාවේ අඬන්න ඕන. මේ වෙලාව hina වෙන්න ඕන කියලා ඉතින් ලෝක චාරිත්‍ර වගේ තියෙන භාවනා කරන යෝගාවචර අන්තිමනේ චාරිත්‍ර වලින් පිට ගියාම රහතන් වහන්සේ පිටසයි දෙන්නම සමානයි. පිස්සත් ඔය මල පොළවල් වලට ගිහලා අඬ අඬ ඉන්න යන්නේ ඌ තියෙන දැන් බුලත් ටිකක් කාලා ඌ පැත්තකට වෙනවා. ඒ වගේ තමයි රාතන් වහන්සේලාත් මේ අම්මා මලා තාත්තා මලා මේ දවස්තු විනාශ වුණා. ඒ කිසි දෙයක සැලීමක් නැති නිසා රාතන් වහන්සේ පුළුවන් තරම් අපි සබාවෙන් කොම් කරන්න හදනවා. ඒ රාතන් වහන්සේ සබාවෙන් කොම් කිරලා පැත්තක කියන්නේ තමන් භාවනා කරන උනත් කම නැහැ තාදී ගුණිය ආවොත් කෙලස් බලමුළු එකතු වෙලා යාව පැත්තකට දානවා. තාදී ගුණයට ඇවිල්ලා පදිංචි වෙන්න දෙන්නේ නැහැ. කෙලස් තේ තරම්ම බලවත් ඒ තරම් සංවිධානාත්මකයි තණ්හා හෝ මාන්නි හෝ ditthිය විලක තල්ලු කරනකොට තමයි දැනගන්න පුළුවන් නම් මේ මෙච්චර වෙලා මේ දාන සීල භාවනා ක්‍රමයෙන් මම ලබාගත්තා වූ මේ තාදී ගුණය තමන් ඒකට කෙලස් වලත් එක පෑහෙන සීහෙන දෙන්න තු මේක අරසා කරනවා කියන එක තමයි තපස කියලා කියන්නේ. සබ්‍රහ්මචාරී කියලා කියන්නේ ඉදිරියට ගෙනිනොයි කියලා කියන්නේ. ඉතින් ඒක ඒ තමන්ගෙන් ඒකට හවුහරණක් නොලැබුණොත් ඒක කාබාසිනිය වෙලා යනවා. ඒක සුන්නත් දූලි වෙලා යනවා. භාවනා කරන්නේ නැත්තඳ දස දහස්වර මේ නොසලෙන தත්ත්වය ඇවිල්ලා ඇති. මේ අකම්පිය தත්ත්වෙ ඉන්න ඇති. ඒක පේන්නෙම කම්මැලිකමක් විදියට. ඒක පේන්නෙම කාලකන්නිකමක් විදියට. මුස්පේන්තු ගතියක් විදියට. නිදිමතක් විදියට. බයක් විදියට. අසරණකමක් විදියට. ඒ තාදී ගුණය දන්න කෙනා කවදා හෝ ඒක තේරුම් අරගෙන ඒ தත්ත්වෙ එනකොට ඒකට දෙන ආරස්සාව, ඒකට කරන අනුග්‍රහය බුදුහාමුදුරණ කරන්න බෑ. ඒ පුද්ගලයාම දැනගෙන ඒක කරන්න ඕනේ. කරපු දවසේ දෙනවා අනේ මං උපන් දවසේලා කී දහහක් වතාවකට මේක මයි ළඟට ඇවිල්ලා තියෙන මං කවදාකවත් ඒක බාරගත්තේ නෑ. තෑග්ග දීලා තියෙනවා බාර අරන්නේ භාවනා කළා මාර්ගඵලයක් ලබන වෙලාවේදී වෙනවා අද විතරයි මම මේක බාරගත්තේ. ඒකට ලෑස්තිලා වීරකම ඇතුව ඉතින් ගියේ එදාට ඒක ලැබුණයි කියලා අලුත් දෙයක් නෙමෙයි. කවදාහකත් අත් නොවිඳපු දෙයක් නෙමෙයි මෙතෙක් කල් අත් විඳේ කාලකන්නිකමක් කියලා හිතාන. මූස්පෙන්තුකමක් කියලා හිතාන. පාළුගතියක් කියලා හිතාන. තනිකමක් කියලා හිතාන. අද ඒකට ඒකයි විවේකී කියලා කියන්නේ ඒකයි සීමාන්තික ගතිය කියලා කියන්නේ ඒකයි මේ Nirodhe කියලා කියන්නේ ඒක දිහා සාදර බැලමෙන් බැලුවොත් අර යකා එකපාරටම කුමාරයෙක් වෙලා රජ කෙනෙක් වෙලා පේන්න පටන් ගන්නවා. නිසා නිවන් ලැබපු දවසේ මොනම දෙයක්වත් අලුතෙන් හම්බ වෙන්නේ මෙතෙක් කරගෙන ආපු වැරදි දෘෂ්ටි හැලෙන එක විතරයි වෙන්නේ. මෙතෙක් ගినాපු හරිය වැරදි කියලා හිතාන වැරදි හරි කියාගෙන ඉන්න එක වෙනස් වීම විතරයි වෙන්නේ. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ යේ සාරණ්ණාති ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. අසාරේ සාරේ විදියට ගන්නවා. සාරේ අසාරේ විදියට ගන්නවා. එහෙව් කෙනාට කවදාකවත් සාරයක් සාක්ෂාත් කරන්න බෑ මොකද මිච්ඡා සංකල්ප වලට යට වෙලා තියෙන්නේ. සාරං සාරතෝ ඤත්වා සාරං චේව සාරං තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා සාරේ සාරේ වශයෙන් කරන අසාරේ අසාරේ වශයෙන් අරගන්න මිනිහට හැමදාම එවන්සර සාරේ කියන එක උපයන්න දෙයක් නෑ දේ දේ දේ කොට තියෙන. ඒ මොකද අගේ සංකල්පේ හරි. ඒක දිහා බලන දෘෂ්ටි කෝණේ හරි. ඒ නිසා භාවනා කරන ගමන් මේ දිට්ඨිජු කම්ම වශයෙන් මේ දෘෂ්ටිය ඍජු කිරීම මොන්නම ක්‍රමයකින්වත් යෝගාවචරය දන්න ක්‍රමයකට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒකට හිතන ප්‍රමාණෙමුත් නෙමෙයි සිද්ධ වෙන්නේ. හිතන වේලාවෙමුත් නෙමෙයි සිද්ධ වෙන්නේ. දේශා බුදුජානකී කියලා තියෙනවා ඒ ගැන ඔබ තකන්න එපා. ඔබ හරියට වෙලාවට භාවනා කරනකොට භාවනා කරපන් සක්මන් කළා. සක්මන් කරපන් ඉදින්දා වැඩ පුළුවන් තරම් සතියෙන් කරපන්. එතකොට ඒ තැනට යයි. පරිරූපමාවෙන් ਸਰවචන්සේ සඳහන් කරනවා වඩුව තමන්ගේ කෙටි පොරව නිතරම ගලේ ගාමින් වැඩ කරන වැඩ කරන යනකොට ඒ පොරව දකින්නකොටම ඕන කෙනෙකුට තේරෙනවලු මිට මැදිලා තියෙන තරමින් මේක වැඩ ගන්න පොරවක් කියලා. ඒ තරම් ඒ අත ගාලා අත ගාලා මිට මැදිලා. ඒ වගේම තලයේ හොඳට දිලිසෙනවා ගාලා. නමුත් මේ වඩුව මේ එක සැරයක් මෙහෙම කොටනකොට ගාන ගහනකොට කොච්චරක් මිට මැදෙනවද කියන එක සලකන්න ගියොත් කවදාකවත් වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒ මනුස්සයා තියෙන පොරවේ වැඩ ගන්න එක වැඩ ගන්නකොට වැඩ ගන්නකොට පොරවේ ඔපේ වැටෙනවා. පිරිසිදු වෙනවා. ඒ මනුස්සයා දන්නේ මේ ගහන ගහන පාට කොච්චර මිට පොලිෂ් වෙනවද කියලා. ඒ වගේම තලේ අතුල්ල නතුල්ල ගන්න එයා දන්නේ කොච්චරක් ගෙවෙනවද කියලා. ඇත්තටම තලේ මොකක් වෙනවා කියන්නේ තලේ ගෙවෙනවයි කියන එක. මෙච්චර භාවනා ප්‍රතිපදා මෙච්චර ඔබ සතිය වඩනවා නම් ඒක විතරක් බලපං. අනිත් ටික ඔක්කොම වෙනවා. ඊට පස්සේ සරුවචනන්සේ අහනවා ඒ පරිසුප්පමා දීලා යම් දවසක මේ ගාලා ගාලා ගාලා තරේ මිට හොඳටම ගෙවුනට පස්සේ වැඩ ගන්න බැරි වුණොත් කල්ලා කැලේට විසිකරන්න විශේෂඥ ඕනද කියලා අහනවා වඩුවට. වැඩ ගන්න බැරි වුණොත් විසිකරන එච්චරයි. එතකම්ම කෙරෙන්නේ ගෙවෙන එක. මේ ගෙවෙන ප්‍රමාණය ගලේ තලයේ අතුල් වෙන කොච්චර ගෙවෙනවද? මිටේ අත වදින කොච්චර ගෙවෙනවද කියලා බලන්න ගියොත් වඩුවට ඒ පොරොදෙන ගන්න බෑ. නිසා අපි මේ තාදී ගුණේ මේ ලෝකේ දැනට ඇති එකක් නෙමෙයි මෛත්‍රී බුද්ධ දාසනිකන් ඉන්න ඕනේ එහෙම නැත්නම් දස පාරමිතා පෙරනකන් ඉන්න ඕනේ එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙනකන් ඉන්න ඕනේ කියලා මේක විශාල গুপ্ত දෙයක් බවට පත් කරගත්තොත් අපි කවදාත් හීනකින්වත් හිතන්නේ නැහැ මේ ආනාපාන සතිය ගෙවිගෙන යන එක හොඳ එකක් කියලා. ඒ වගේම මම දැන් මේ ගෙවෙනකොට මම ඉන්නේ සමතේද මම ඉන්නේ විපස්සනායේද මම ඉන්නේ අරඥානේද මම ඉන්නේ මේ ඥානේද මේ සේරගෙම වෙන්න හදන්නේ අර ගමන යන ගමන බාධා කරන. ඒ නිසා යම් දවසක මේක පැටලුම බේරගත්තොත් ඒක මොන්න තරම් කාලය ධනේ ශ්‍රමයේ ඉතුරුවක්ද කියලා බැලුවොත් බුද්ධජානනාච කියන එක තන්නි ක්‍රම ඒ කරන කෙනාගේ විශේෂේශ්‍රයට වැටෙන. අපිට පුළුවන් වෙන්නේ අනියමාර්ථයෙන් උදව් කරන එකයි. නමුත් ඒකදී සර්වඥාචර්ය පෙන්ලා දීලා තියෙන මේ වගේ නියම මිච්ඡා සංකල්පය අතහැරලා හරි සංකල්පයට වැටෙන්න මිච්ඡා දෘෂ්ටි හදා අතහැරලා සම්මා දිට්ඨියට වැටෙන්න ගාක් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හිතා ගන්න බැරි විදිහේ වාතාවරණය සකස් කළ දෙනවා. බාහිර වශයෙන් ආචාර ධර්ම වශයෙන් සමාජයේ වශයෙන් ඒ වාගේම තමයි දන්නවනම් සතිය කියලා කියන්නේ ඇති හැටි දැක ගැනීමට ගන්න ප්‍රයත්නයක් කියලා. මේ සතිය හරියට නිර්වචනය වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ යෝගාවචරයට තියෙන මේ සතියේ වඩන්න භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕනේ පරියංක බඳින්න ඕනේ සතිපට්ඨාන ආනාපානෙම වඩන්න ඕනේ කියන එක තන්නේ කර ඒ බොළඳ කතාවක් සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒක හැම තැනකදීම සතිය ඉරියව්වේ විනිර්මුත්තයි අරමුණෙන් විනිර්මුත්තයි සැප දුකෙන් විනිර්මුත්තයි සතිය වඩන්න පුළුවන් එන්නේ එන්නේ එන්නේ අන්තිම කොච්චරද කියනවනේ යෝගාවචර සතියෙමුත් විනිර්මුක්ත වෙනවා. සතියෙන් නැතුව බැරි දෙයක් නෙමෙයි කියන තැනට යන්නේ මොකද්ද? අර තේරුණ දවසේ કોઈ ඉරියව්වෙත් සතිය පවත්න්න පුළුවන්. ආන ඒ විදිහට තමයි මේකෙදී තමන් ගත්ත උපකරණේ තමන් ගත්ත ආයුධ මල්ල තමන් ගත්ත මෙවලම් කට්ටලියටත් ආයි බොන් කියන්න වෙනවා. මෙවලම් කට්ටලේ කරගහගෙන ඉන්න තාක්කල් තාම අපි ඒකට ගැති භාවයේ තියෙනවා. ඉතින් ඒක නිසා සරුවත්යන් වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂය පුරා අපි මේ කරපු තීරම ඒ තාලෙම තමයි ගිහිලා තියෙන කියලා උන්වහන්සේ පෙන්නන යම් දවසක සරුවිනතාඥානෙ ලැබුණාට පස්සේ මේ දේවල් වල තියෙන හිස් ගතිය මේකේ තියෙන ශූන්‍යතාවය කොච්චරද කියනෝනේ බලන දෙයි ඕකේ ඔයින් එහා බලන දෙයක් නැහැ. ඔක දැක්කේ නැහැ කියලා බොරුවට දැකපු දෙයක් නැහැ කියන්නේ යන්නත් එපා. ඔකේ බැලිය යුත්තක් මේ ලෝකේ නැහැ. බලන කෙනෙකුත් නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. මේ ලෝකේ මොනම ධර්මයක්වත් සරුවචනanse කියනවා බැහැගත යුතු ධර්මයක් කියලා මට මොකක්වත් පේන්නේ නැහැ කියලා. අල්ලාගත යුතු ධර්මයක් විදිහට මට මොකක්වත් පේන්නේ නැහැ. ස්ථාවරයක් ගත යුතු ධර්මයක් විදිහට මේ ලෝකේ මට මොනවත්වත් පේන්නේ නැහැ. හේතු වෙන්න ඕනේ ධර්මයක් විදිහට මට මොනවක්වත් පේන්නේ නැහැ. ගෙවදින්න හොඳ ධර්මයක් විදිහට මට මොකක්වත් පේන්නේ නැහැ. ඒ නිසා ඊව ඔක්කොම පාවිච්චි වෙන්නේ උපකරණ වශයෙන්. ඔක්කොම පාවිච්චි වෙන්නේ තව එකකට මාරු වෙනකන් ආධාරකයක් වශයෙන් පමණයි හරියට ඔය පැත්තේ බිල්ඩින් එකේ කොන්ක්‍රීට් එක ගහනකම් ඒකට අපිට ෂටරින් එකක් ඕනේ. නමුත් ගලවනකම් බලන්න හරි අජු වෙන්නේ. පස්සේ ෂටරින්ම ගැලවෙන්නේ නැත්නම් කොන්ක්‍රීට් බිල්ඩින් එක ඔප වෙන්නේ නැහැ. පස්සේ බිල්ඩින් එක කෙලින් හිට ගන්න ඕනේ ෂටරින් එක ගලවලා. ඉතින් අපි වෙලා තියෙන්නේ ඔය පලංචි වැඳගෙන පලංචි ඥානන්ද සානිය පලංචි පදිංචි වෙන්න හදනවා. පලංචිය හදන්නේ తాවකාලිකව බිල්ඩින් එක හදා ගන්න. ඒතකන් තමයි ඔය සද්ධාව ඕනේ කරන්නේ. ඒතකන් තමයි වීර්යය ඕනේ කරන්නේ. ඒතකන් තමයි සාත්‍ය සමා සත්‍ය ඕනේ කරන්නේ සමාධි ප්‍රඥා. මේවා එකක්වත් එහා පැත්තට ගෙන යන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මෙච්චර ලස්සනට මෙච්චර ආශාවෙන් හදාගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම අපෝ මේක මගේ මේක මගේ ධර්ම භාණ්ඩාගාරේ මේක මගේ ගෝලයට දෙන්න ඕනේ මගේ දරුවට දෙන්න ඕනේ කියලා මේකට අයිතිවාසිකම් කියන්න පටන් අරගත්තොත් කාලා කාලා ගිහිල්ලා අන්තිම අමාරු හැම කව වෙනවා. ඒකල හිතා ගන්නවා මේක තමයි මූල ධර්මවාදී මම මේක කොහොම හරි දැකලා 5000ක් කල්පවතින බුද්ධ ශාසනය රකින්න ඕන කියලා ත්‍රිපිටක පොත් ටික අරන කබඩ් එකට දාලා හඳුන් කුරු අල්ලලා තියනවා බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ ගෞරව කරනවා කිය. හිත ඇතුලේ වැඩෙන හරියක් වැඩින්න සමාහට තණ්හා මාන දිටි වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට එනේන දේ ආසස්වස්වාසේ වේවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වේවා. ධන්නාමාන දිට්ඨි වේවා. නීවරණ වේවා. එන්න තාලෙන් බලන්න පුළුවන්. වෙලස්සට ඕන බුද්ධංග ධර්මයක් දාගන්න එන්න තාලෙන් බලන්න පුළුවන් නම් ඒ දැකලා ඒ නොසලෙන ගුණයට තමයි මේ තාදී ගුණය කියලා කියන්නේ. එහෙම නැත්නම් තථාගත කියලා කියන්නේ. ඒක ඉබේ එන්නේ නැහැ. කප්පට ඉබේ එන්නේ. ඒක පුරුදු කරන්න ඕනේ මේ තමන් සතු වටිනා දේවල් තෑගි දීමෙන්. දස දාන වස්තු දයාග දීමෙන් අබේ දානෙ දීමෙන් නීවරණ ටික දීලා දැමීමෙන් තමන්ගේ රුචි අරුචිකම් දීලා දැමීමෙන් ක්‍රමයෙන් යනකොට යනකොට යනකොට තමන්ට තේරෙන්න පටන් ගන්නවා ළඟ නැති දෙයක් උපයීමක් නෙවෙයි නිවන කියලා කියන්නේ ළඟ තියෙන තමන්ට අයිති නැති දේවල් කුණු කන්දල් දීලා දැමීම. ඒතකොට ඉතුරු වෙන తত্ত্বය අයිතිකාරයක් නැති දෙයක් කියා ගන්න බැරි දේ ඒකට කියන්න පුළුවන් අනිර්වචනීය වචනෙන් කියාගන්න බැරි දෙයක් ඉතුරු වෙනවා. එතකොට මෙතෙක් මේ සංසාරේ තුපරාවට අපි එකතු කරන උපදි සම්පatti ක්‍රමයෙන් ගෙවා දැමීම සිද්ධ වෙනවා. ඒ ගෙවා දැමන වැඩපිළිවෙලේ බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා මේ ඕපනයික කියලා ගුණයක් තියෙනවා. උපනයනය කරන ගුණයක් අඩිය තිබ්බොත් ඒ පාරේ එnde end end end දැනගත්ත හරි නොදැනගත්ත හරි කැපි කැපි කැපි කැපි නිවන දක්වම තමයි යන්නේ. කවදාකවත් නිවන් නොදක නතර වෙන්නේ. ඒක නිසා අපි මේ කරන වැරද්දොට වැරදි වලට දෙන දඬුවම තමයි අන්තිමේ නිවන් දෙන්නේ. නිසා ශිරු දිනාටම නිවන් තප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව නතර. ශිරු දිනාටම තෙරුවන් සරණයි.